ඇයි ගෞරවනීය මහා සංඝරත්නයේ අවසරයි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අද අපිට තවත් සංජිදා අඟහරුවාදාවක් අපි බලාපොරොත්තු වෙන්නේ අපි කරගෙන ගියේ නිවන නිවීම දේශනා පිළිබඳව සාකච්ඡාවට ලක් කිරීම අද 22 වෙනිදා ඉතින් එතනදී අපිට දේශනා මාලාව පැත්තෙමුත් ශාසික අපවත්යෙන් පැත්තෙමත් අද විශේෂයක් වෙනවා මේ පැය.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 මුල් කරගෙනයි එතකොට දැන් ගින්නන් ගින්නන් දැල් වෙනකොට කෙනෙක් ඇහුවොත් දැල් වෙන්නේ කුමක්ද කියලා අපි මේක දිය යුතු පිළිතුරු කුමක්ද දැල් වෙන්නේ කුමක්ද? දරද දැල් වෙන්නේ ගින්නද? දර නිසා ගින්න දැල් වෙනවා, ගින්න නිසා දර දැල් වෙනවා. සමහර විට මේක විසඳ ගන්න බැරි නිසා වෙන්න ඇති ඉන්දර කියලා වචනයක් තියෙන්නේ. ඉතින් මෙතනම තිබෙනවා ඉදප්පච්චය ආව. මෙතන ඊ타මත්ම ගැඹුරු අර්ථයක් තිබෙන බව අපට පේනවා. මේ නිවීම කියන වචනේ ඊ타මත්ම ගැඹුරු අර්ථයක් තිබෙනවා. ඒ නිසාම තමයි නිබ්බාන කියන ඒ தත්වය හැඳින්වීමට පද රාශියක් තියෙන්නේ. අධිවචන නමින් හැඳින්වෙනවා පාලියේ. පිළිම සොයාගන්න පුළුවන් පర్యాయ පද රාශියක් තිබෙනවා. ඒවා 33ක් සංග්‍රහ කරලා සංයුත් සංගයේ අසංකත සංයුක්තයේ දක්වලා තිබෙනවා. නමුත් මේවා අතරින් නිබ්බාන කියන පදය තමයි ප්‍රධාන. මුල් කාලයේදීම ඊට ප්‍රධාන තැනක් ලැබුණේ මේ ගින්න පිළිබඳව උපමාව සිහි ගන්නවන නිසායි. එතරම් තියෙනවා ලෝකයා අසන ප්‍රශ්න වලට පිළිතුරු රාශියක්. වච්චකොත්ත පරිබ්‍රාජකයා බුදු පියාණන් වහන්සේට චෝදනා කළා. ඒ වගේම තවත් බොහෝ තැන්වල තිබෙනවා උච්ඡේදවාදයක් කියන චෝදනාව. මේ නිවන බුදු පියාණන් වහන්සේ දේශනා කරන මේ උසස් తত্ত্বය ඇත්ත වශයෙන්ම උච්ඡේදයක් කියලා. සතෝ සත්තස්ස උච්ඡේදං විනාසං විභවං පඤ්ඤපේති කියලා ඇත්තාවෝ සත්‍ය වශයෙන්ම සිටිනාවෝ සත්‍යයේ උච්ඡේදයක් දක්වනවාය කියලා. බුදු පියාණන් වහන්සේ ඊට පිළිතුරු දුන්නේ මේ ගින්න උපමාවට අරගෙන. දැන් නුඹ ඉදිරියේ ගින්නක් දැල්වෙනවා නම් ගින්නක් දැල්වෙනවා මේ දරකොටු නිසා. එතකොට දන්නව නේද මේ ගින්න දැල්වෙන්නේ වෙන දෙයක් නිසා නෙවෙයි මේ දරකොටු නිසා බව. මේවා උපාදාන කරගෙනයි. ඒ ඇරෙන්න ගින්නක් කියලා 아무තු දෙයක් නැහැ. එතකොට මෙතනම තිබෙනවා ප්‍රතිත්‍ය සමුප්පාද ධර්මය. යංකින්චි සමුදය ධම්මං සබ්බං තං නිරෝධ ධම්මං. මේ විදිහට දැල්වෙන ගින්න අර හේතුප්‍රත්‍ය ඊට උපකාර වුණු දර ඉවත් කළාම එහෙම නැත්නම් දර අවසන් වුණාම ඒ ගින්න නිවෙනවා. තවදුරටත් ඒකේ ගැඹුර තේරුම් ගන්න පුළුවන් දර පිළිබඳව මේ උපාදාන වචනේ යෙදෙනවා සාමාන්‍යයෙන් ඉන්ධන ද්‍රව්‍ය වලට. ඉන්ධන ද්‍රව්‍ය කියන්නේ ගින්නක් දැල්වීමට උපකාරී වන දර ආදී දේවල්. උපාදාන පත්‍ය භවෝ. මේ පටිච්ච මේ පටිච්චසමුප්පාද ධර්මයේ ඊ타මත්ම වැදගත් අංග දෙකක්. සම්දිස්ථානයක්. එතකොට මේ භවය භවය කියන්නේ ලෝකයා සිතන භවයක් තිබෙනවා. භව තෘෂ්ණාවට යට වුණු ශාස්ත්‍රතවාදීන් මේ භවය සත්‍ය වූ දෙයක් මේක යම්කිසි හරයක් තිබෙන දෙයක් හැටියට නිත්‍ය දෙයක් හැටියට කල්පනා කරනවා. බුදු පියාණන් වහන්සේ මේ භවය පිළිබඳව දැක්වුවේ කොහොමද? මේ භවය ගැන කියන්න තියෙන්නේ ගින්න ගැන කියන දෙයමයි. කියන එකයි. ඒ කියන්නේ උපාදාන පත්‍යය භවෝ. අල්ලා ගන්න දෙයක් තියෙන තාක් පැවැත්මක් තියෙනවා. මේ දරවලට උපාදාන කියන වචනේ යොදන්නේ ගින්න දර අල්ලා ගන්න නිසා. ගින්න දර අල්ල ගන්නවා, දර ගින්න අල්ල ගන්නවා. මෙතනම තමයි ඉදප්පච්චේතාව. ඒ විදිහේ පැවැත්මක් මෙතන තියෙන්නේ. එතකොට පැවැත්ම කියලා කියන්නේ ඒකාන්ත සත්‍ය දෙයක් නෙවෙයි. වෛදික යුගයේ ඉඳලම තිබුණා සත් අසත් කියලා දෙකක් ගැන ගැටලුවක්. සත් වලින් අසත් ඇති වුණාද අසත් වලින් සත් ඇති වුණාද කියලා. අතං අසතෝ සත්ජායේත අසත් වලින් සත් ඇතිවන්නේ කොහොමද? ওই විදිහේ ගැටලු මුල් කාලේ ඉඳලම තිබුණා. නාසාදාසේ නොසාදාසී තදානීම් ආදී වශයෙන් වෛදික ග්‍රන්ථවලත් කියනවා මුල්ම කාලයේ සත් තිබුණෙත් නැත අසත් තිබුණෙත් නැත කියලා. මේක සමහර විට මේක මැවුව එක්කෙනා දන්නව ඇති කියලා. ඔය විදිහේ මහා පැටලවිල්ලක් හදාගෙන තිබුණා මේ සත් අසත් කියන වචන දෙක මුල් කරගෙන. හරි. අපි මෙතනින් කියවීම නැතර කරලා සාකච්ඡාවට මේ ගත්තොත් මෙතන මේ ඥානද සාංශ අපි ගෙනියන්න හදන්නේ අටුවාවේ සහ Hindu ආගමේ තියෙනවා එක මතයක් මේ ගින්දර නිවුණාට පස්සේ දර ඉවරුණාට පස්සේ නිවන ස්වභාවයෙන්ම මතුවෙනවා කියන්නේ. මතුවෙන්නේ නැහැ උපය ගන්න ඕනේ කියලා. නිවීම තිබුණාට ඒ නිවීමේ නිවන කියන එකක් වෙනම තියෙනවා. ඥානන්ද සාහිණු නැයි දරදී වීමයි, ගින්න පෙරවීමයි නිවන කියන්නේ. දැන් නිවුණාට පස්සේ වෙනත් කල යුත්තක් තිබේද නැද්ද? ඉතින් මේක මේ මුළු දේශනාවම තියෙන්නේ දරිවරණ නම් ඉවර නිවන. කෙලෙස් ඉවරණ නම් නිවන කියලා. නමුත් මේ අපි පල්ලෙහා මේ දසුර ගන්න සූත්‍රය දසුත්තර සූත්‍රයේ කතමේ නව ධම්මා භාවේ තබ්බා ඒකදී පෙන්ලා දෙලා තියෙනවා ඔය සත්‍ය විසුද්ධිවල පෙන්වන ප්‍රතිපදා ඥාන දසක විසු ඥාන දසක විසුද්ධි කියන කිවනවාසේ පඤ්ඤා විසුද්ධි පාරිශුද්ධි ප්‍රධාන යංගයක් කියලා. දැන් ඉවරයි කියලා ඉන්න ඉවරයි කියලා දැන ගැනීම කල යුතුයි. කිරුවේ නැත්නම් නිවන ලැබෙන්නේ නැහැ. නිවන තියනවා ඒක ඒක සාක්ෂි ඒක සාධාරණීකරණය කරන්න. ඒක කියන්නේ සමාදම් වෙනවා කියන්නේ. ඉතින් සමාදන් වීම නොවුනොත් නිවන තිබුණට නිවන ගන්නෑ. අපි ආයසරයක් දින්දපත්තු කරගන්නවා. කලියුත් නම් නිවිච දින්දපත්තු කරන එකයි. ඉතින් අපි ගින්නට දර දානවා පිටුරු දානවා. ඒක තමයි ආගම කියන්නේ. ධර්මී කරන්න ආගමී කරන්න පුළුවන් තරම් නිවෙන්න දෙන්නේ පත්තු කරවට පත්තු කරව පැවැත්මක් කරන්න. නමුත් හැම තැනම නිවීම කියනවා. නිවන දැක්කට පස්සේ ඒක සමාදන් වෙච්ච කෙනාට ආයෙ පත්තු කරන්න ඕන කමකුත් නැහැ. මෙතෙක් කල් පත්තු කරන්න දඟලපු නිසා වින්නක් පැත්තුනේ දුක් ආවේ. ඒ නිසා එතන ඒ නිවන ලැබුණාට පස්සේ නිවන සමාදන් වෙන එක කල යුත්තක්. මේකේ තමයි සත්‍ය සත්‍යකාතර ප්‍රශ්නේ තියෙන්නේ. ඉන්නේ ඊට පස්සේ ස්වභාවය මතුවේ. කල්දුට දැවීමක් නැහැ. දැවීමක් නැතුනට එයා හිතුවත් මේ අපරාධ කිතුන ගින්න නැති වුණා. මගේ එකම යුතුයකම ඉසගින්න ගත්තකෝ තේ දර හොයගෙන ඇවිල්ලා ආයෙ ගින්න පත්තු කරන්න ඕනේ. ඉතින් ඒකට තමයි මේ ආගම හදාගෙන තියෙන්නේ. දෙයන්නාන්ති හදාගෙන තියෙන යුතුයකම් හදාගෙන තියෙනවා, සදාචාරයක් හදාගෙන තියෙනවා, ශිෂ්ටාචාරයක් හදාගෙන තියෙනවා. මේක නැති වෙයි. ඒ නිසා අපි ආයෙ අමුඩි ගහ ගන්නවා, ආයෙ දරවලට ගින්දර කරගන්නවා. නිසා මෙතන නිවන තිබුණට නිවන සාක්ෂාත් කරගන්න නිවන යෝජනා ඉදිරිය කරගන්න නිවන සමාදම් වෙන්න නදනවත් නිසා නිතරම අපි ඉන්නේ නිවනේ නිවන නෙවෙයි සමාදම් වෙන්නේ පැවැත්මයි සමාදම් වෙන්නේ. නැවැත්ම නෙවෙයි. ඒ තමයි ආගමෙන් කරන්නේ. ඒක බුද්ධත්ව ජාතකේ අරගත්තොත් සර්වඥාසින් පෙර ආත්මික බුද්ධත්ව ජාතකේ බ්‍රාහ්මණ කුමාරෙක් විදිහට ඉන්නවා. ඒ අම්මා කියනවා "ඔහු ගෙවල් වල කාලා බිලා හිටියට ධර්මයේ තේරෙන්නේ නැහැ. කැලේට ගිහලා කාලයක් හිටපන් කිසිම සරණක් නැතුව එතන තමයි ඔබ ධර්මයේ තේරුම් ගන්න. කියන්නේ මේ කැලෑ ධර්මයේ තේරුම් ගන්න ඕනේ. නැත්තම් ඔයකේ සදාචාර ධර්මයෙන් කවදාකවත් ගොඩ එන්න බෑ. අපි වෙලා තියෙන ගැලින් අපි නගරයට යනවා. විනාශයි. නගරින් කැලේට ආපු දවස් තමයි තේින්නේ ඔය සුභය තියනවා. අසත් තියනවා මේකේ. කවුරුත් පවත්තන්න ඕනේ ඔය කැලේ තියනවා. ඔබ ගිහලා පොඩ්ඩක් ඉඳලා බලපන් ඔබත් කැපියක්. ගැදර හන්ට කියලා තමයි කියන්නේ. දඩේමක් කරගන්නවා, එලක් කරගන්නවා කාපා. අර වගන්න යන්නත් එපා, බෝ කරන්න යන්නත් එපා, බෝ වෙනවනම් වෙච්චාය, මරනවා මෙච්චා. ඔය තමයි වැද්දාගේ ධර්ම. ඔකට කැලලන්නේ කියලා කියනවා. ඉතින් එතන අසත්. ඉතින් සදාචාරිකුත් නැහැ, අසත්පුරුෂකමක් තියෙනවා, මේ යපෙනවා. සත් තියෙන්නේ ගමේ. ඉතින් අපි ගමට ගියා ශිෂ්ටාචාර වුණා, පක්ක ගුණයි. කතාදයක් හදාගත්තා, සල්ලි හොයාගත්තා, දැන් ඉතින් වවනවා. දැන් මේක නැති වෙයි කියලා ඊගාට දැන් පුදුමාකාර දෙකින්දක ඉන්න මේ හිස්සිෂ්ඨාචාරය නැති වෙනවා, බයලජ්ජාව නැති වෙනවා, ආගම නැති වෙනවා. අසත්වල පැවැත්මක් නැති නිසා ඒක නඩත්තු කරන දෙයක් නැහැ. සත්වල පැවැත්මක් වෙනවා නඩත්තු කරන දෙයක්. ඒක ඔය භවී කියනවා. ඒක ගැන කතා කරනකොට මේ බුද්ධජාතකයේ අම්මා කියනවා එන කැලිර පළයන් මම මේ ගින්දර ටිකක් දෙනවා එනකන් මේ ගින්න නිවා ගන්න එපා. ඒ ප්‍රාප්තනකමේ හැටි ගින්න දෙයියන පුදන්න ඕනේ. නිතරම ගිනිකොටපත් වෙනවා. හේනක් කරන මිනිහා දන්නවා. දවල් කින්දර තියෙනවා රාත් කින්දර තියෙන මුළු රාය පුරාම හේන කින්දර තියෙන සර වල්සත් වෙන්නේ. මේ මිනිස්යාදී කුමාරයාදී මේ පූජාවක් කලේ ඉන්නකොට ගිනි පූජාවක් කරන්න හදලා ඒකට අශ්වමේධ නෙවෙයි ඒකට ගන්නේ ගෝමේධයි පූජාවක්. හරක්කෙගේ තෙල් පූජා කරන හරක කපලා ගින්නල් පූජා කරනවා. ඉතින් බොහොම හරි හරකෙක් වරනවා. හරකෙක් කළ පූජාවල හැට බඳ ගින්න දිවිලා. ඒකේ යාගේ සුමන ධර්ම වල සෑහෙන පාඩුවක්. කියන්නේ සතරගේ ගින්න නිවිලා. එයා ආයි ගම් වදින්න ඕන දැන් ගින්න ගියේ. ඉතින් එයා කරන්නේ හරක වැඳලා තියලා පූජාට බඩලා ඇති කියලා ගම් වදිනවා. ගම් වදින්න හොයලා හොයලා හොයලා දිස්ත්‍රාගේ ගිනි පෙට්ටිය අරමන නැහනේ. කොහොමද හරි පත්තු කරගෙන ඉන්න එපා. නැත්නම් ගිනි ගන්න දණ්ඩ උලලා උලලා පත්තු ගන්නවා. ඉතින් ගිහිල්ලා එනකොට අර පූජාට ගෙන තිබ්බ හරක ආරක්කුරුවේ කියලා කාලා නැට්ටයි අන්තිකයි විතරක් තියෙනවා යනකොට. ඊට කල්පනා වෙනවා දැන් මායාවකින් එකක් ඉන්න නිවා ගත්තා. දෙක පූජාර කෙනාව හරකා හරකුරු කාලා ඒ හරි අසරණයි. ඉතින් මම කල්පනා කරනවා මේ ගිනි දෙයියෝ ඉන්ද්‍ර එතන මනුකාර දෙයයන් ආසේ අඳුරගන්න මම හදන්නේ ඉතින් මනුකාර දෙයයන් ආසේ ਸਰබලදාහරි ਸਰවව්‍යාපී හැමතරම ඉන්නවනම් මේ යාට පූජා කරන්න කියනකොට හර කරක ගන්න බැරි වුණාද? તો ඒ තරම්ම දුර්වල දෙයියෙද? ජීන්දර ටික නෙවුණා. ඒක නම් මම වැඩිකාරයා කියමුකෝ. මේ ගේන්න එක හර කරක් ගන්න බැරි නම් තොට කොහෙද සර්බලධාරිකාව? කියලා හමන්නතිලා දෙයයන් ආසට එදාම කියනවා මේක මැවුම් කාරයක් නම් මේක මවල තියෙන දුකනේ. මේකනේ කියන්නේ විනාශකයයි කියලා. මහා විනාශකයක්. මේක මැව්වයි කියපුවකෝ මොනවට මේ මායාව ඇතුව මැව්වද මේ ලෝකේ? කෙලිම ආපංකෝ ඇත්ත පේන විදිහට. මවල තියෙන හරියක් මායාව. දෙනවා ලයිස්තුව කියලා පස්සේ මම කාර්ය කිසි මොනවටද මේ කුණුහරුප දැම්මේ මායාව නවමට කියලා. ඉතින් ඒකේ පෙන්නනවා ගින්නේ පවත්තන්න එදත් සරුවචන් ආංශේ බ්‍රාහ්මණ කුමාරක විදියට උත්සාහ කළා කියලා. නැවැත්ම තියෙනවා. පිළිගන්නේ වහාම ගමට දුවනවා ආයෙ ගින්දර හොයාගෙන. අපි බුද්ධ ආගම රකින්න හදන ওই විදිය තමයි. අපි හිතන මේ බුද්ධ ධර්මයේ නිවන තියෙන කියලා. ඒක නැති වෙනකොට, ඒක පාළු වෙනකොට, ඒක දුර්වල වෙනකොට අනේ ඉසල්තියන් ඥාන නැවත රකින්න හදනවා. ඒක නිසා හැම හුස්මක් පිටිපස්සෙම නිවන තියෙනවා. ඉතින් නැත්නම් ඊග හුස්ම එනවා. හුස්ම ආවත් මේ වැයවීම දකින්න සුළු වශයෙන් කියන්නේ වැයවීම දකින්නට හිතනවා හුස්මක් හැම එකක් පිටිපස්සෙ නිවන තියෙනවා. ජීවෙන කෙවෙන හුස්ම බලනකොට නිවන තියෙනවා. නමුත් ඒක පිළිගන්නේ නැත්නම් ඒක පිළිගන්න භාවනා කරන්න ඕනේ නෑනේ. අපේ ස්වභාවයේ තියෙන ඊගා හුස්ම ගන්න එක ගඟට වැටිච්ච මිනිහෙක් පීනන මිනිහෙක් අඩියට ගියාට පස්සේ ඊගා හුස්ම ගන්න එක අප උඩට එන්නේ. ඉවස දන්නවනේ හිත හිතුව කෙලවෙනවා කියලා. ඒ එතකොට ඒ හුස්ම නතර වීම අනුමත කිරීම කරනකොට හුස්ම ගැනීම ආයේ සමුදය යටක වීමක් සිද්ධ වෙනවා. වය ක්ෂය භංගය සමාදන් වෙන්න ගියාම සමුදය කියන්නේ දුකක් වෙනවා. ඒක නොදකින්න ප්‍රතන්. එතන භංග ඥාන කියන්නේ ඔකට. දැන් ලෝකයට භංග ඥානයේ විශාල බයක්. ඒකෙදි පිස්සු වැදෙනවා. ඉතින් ලෙඩ වෙනවා. ඒක හොඳටම තියෙනවා සියල්ල භංග වෙනවා කියලා. විමර්ශ විචාරට ගිහිල්ලා අඳුරක් අයින් කරනවා. පිළිත් මුලක් ගැට ගන්නවා. හොරෙන් යන්නේ. මොකද භංගිය දකින්නට වය සමගිය කියන බෑ. සමුදේ වය දෙකම විපරිණාමයත් එක්ක දර්ශනක තමයි මේ සම්මස්තන ඥානය කියන්නේ පළවෙනි හදාට මුලමෙදාග පේනවා. අපි නිවන් දකින ධර්මවල සතුටක් වෙනවා මුලත් එක්ක පේනවා. ඊට පස්සේ ඒක ඉක්මවල එහාට ගිය ගමන් බලව උදයබ්බේ නෙවෙයි. ධර්ම උදයබ්බේ. ඒකට සමුදේ පෙන්වනසෝ වය විතරක් පෙන්වනවා. ඉතින් සහලවනවා, දඟලනවා, ගැස්සෙනවා. මේ ශරීරයේ ගොඩ දාපු මාළුවෙක් වගේ දඟලනවා. මනසත් දඟලනවා. නිසා එතනදී කායික සෞඛ්‍යයක් සහ මානසික සෞඛ්‍යයන් තියෙනකොට බල උද්‍යප්පයට යන්න බෑ. මේ ඕනම කෙනෙකුට උද්‍යප්ප ඥානෙ දැන්නමත් ඇවිල්ලා තියෙනවා. ඒකට බය වෙලා ඒගොල්ලෝ අපහු යනවා. ඒක කරලා තියෙන ඇමරිකාවේ කතෝලික හින්දු ශීක් බුද්ධඝම මුස්ලිම් ඔක්කොම ගෙන්නලා මෙතෙන් යනකම් මෙහෙවලා තියෙනවා. ඒ කියන්නේ භාවනා කියන්නේ නැතුව සතිය කියන්නේ නැතුව මෙහෙවල ඒගොල්ලෝ මේ තරුණ උද්‍යප්පය ආවට පස්සේ ඉතින් හැමදේම ප්‍රීතිමත් හැමදේම තරුණයි හැමදේම මේ මායම් වෙලා වගේ පේනවා. ඉතින් හැම කෙනාගෙන්ම ෆීඩ්බැක් එකක් කරන්න දෙනවා. ඒක බ්‍රහ්ම ආගම කරන ගැටි කිව්වලු මේ තමයි සියල්ලේ මුල. මේක තමයි ඒකෝ. මේක සියලු අහංකාර ශක්තිය. මේකට කියනන්ද ඒ තමයි අපේ ආගමේ අවසාන පරිස් මේක කියලා තියෙන මරණම් පස්සේ වෙන්නේ කියලා. නමුත් බලනකොට දැම්ම පුළුවන්නේ මේ ආ කියන දේ. මුස්ලිම් කටේ ගලුවා මේක තමයි නබි නායකතුමා කල්ගුවාවේ ඉන්නකොට දැක්කේ. එතුමා විචාර දුවනලා පාතිමාට කිව්වා මෙන්න මෙහෙම ආලෝකවල දැක පාදිමා තමයි මේකට අර්ථකථනය දුන්නේ ඊට පස්සේ තමයි කුරාණේ ආවේ. ඒ තමයි මුල. තමයි ශක්තිය. හින්දු කට්ටියට අහන දෙයක් නෑ. බ්‍රාහ්මණ බ්‍රාහ්මයා. මුස්ලිම් කට්ටියට එමාන් කට්ටියම තමයි සර්බලතර දිව්‍යන්නේ සත්‍යන්නේ. ඒක සර්වව්‍යාපී හැමතැනම තියෙනවා හැමදේම කරන්න පුළුවන් මූලික ශක්තියමයි. මේ තමයි සර්බලධාරී දිව්‍යනාසී කියන්නේ. බුද්ධ අලංකාරයකට ප්‍රතිපලු බුදුහාමුදුරු කියලා දෙනවා මෙතනදී දස උපක්ලේශ කියලා જાතියක් තියෙනවා මේ ඉවරේ නෙවෙයි මේ තමයි පටන් ගන්න දැන උදෝ බේරගන්න කියලා අනිත් ඔක්කොම කියනවා මේ තමයි කෙලවර කියලා මේ තමයි බ්‍රහ්ම මේ තමයි ඊශ්වර මේ තමයි සරතුසා මේ තමයි අල්ලාහ් දැන් කියන මිසිලි පරිසං වේයන් මෙතනදී තමයි ඔබ උපක්ලේශ වලට අහු වෙන්නේ. ඔබට මේ වෙලාවේදී ඕබාස ඥාන පීඩි පස්සද්දී ඔක්කොම එනවා. පටලවා ගන්න එපා, සතිය කඩා ගන්න එපා. සතිය උද්දීපන වෙලා එනවා. එහාට ගියොත් ඔබ සමුදේ දකින්න නැති භංගේ විතරක් දකින්න භංගාන ප්‍රශ්නාට යනවා. ඒක තමයි සතෝ සත්තස් විභවං විනාශං පඤ්ඤාපීති කියලා කියන්නේ. උදේවය දෙකේ වය විතරක් දකින්න. ඒකෝට සමුදේ දැක්කන්න බැරුව යනවා. මේ කවුරුවත් කැමති නෑ ඒකට. ඔක්කොමලා කැමති ආයතර සමුදය ඇති කරන්න. එතන සමුදේවය දෙකම පේනවනම් සම්ති. බහිතරක් පේනවනේ. ඒ ඉතින් වය පෙනුනට බාරගන්න එක ඊළම වාසිය කරන එක ඒකට කියනවා පාරිශුද්ධි අධහානියංගයක් කියලා. පදන් වීර්යය. ඉතින් ඒක අටුවාව පිළිගන්නවා නිවන තිබුණට ඒ සඳහා කල යුත්තක් තියෙනවා. මේක පිළිගන්නවා. ඥානන්ද සාංශේ දේශනාවලිය කියනවා නෑ නිකලෙස් වුණා නිවන තමයි. ඒක පිළිගන්න ඕනේ නෑ. ඒක තමයි සමහර තැන්වල මේක පවත්වාගෙන යන්න බැරි වෙනවා ස්වාමීන් වහන්සේ. බණේදී මම කීප වතාවක් ස්වාමීන් වහන්සේගේ බණ අහලා නෑ නිවන කියන්නේ කෙලෙස් වුණාට පස්සේ නිවනට යනවා. කියලා කිව්වට අද මේ මේ දවස් හයේම කරන දේශනාවල පේනවා. එතෙන්ට ගියාට මේ තමයි නිවන, මේ තමයි මාර්ග ඥානය, නැත්නම් මේ තමයි කෙලවර වීම, උච්ඡේදං විභවං විනාශං ඒක බනින්නේ හංජු වංශනේ මගේ හිතමයි. ඔය භංගේ දැක්කොත් ඒ විනාශයිනේ. ඔක්කොම ඉවරයිනේ. උච්චේතං විභවං විනාශං කියලා අපි ආයතර සමුදේ පැත්තට හිත දානවා. ඉතින් මෙතනදී මේ භාවනා කරලා හෝ නොකර හෝ කෙන දෙයක හැමාරේ දකින්නකොට ඒක දිහා බලන්න බැරි අභාග්‍ය සම්පන්න අභද්‍ර අමංගල ගතියක් නේ අපිට සංස්කෘතිය උගන්වලා තියෙන්නේ. අපේ ශිෂ්ටාචාරය උගන්වලා තියෙන්නේ. අපේ කම අපිට උගන්වන්නේ නගරේ අපිට උගන්වන්නේ රාජධානි උගන්වන්නේ විශ්වවිද්‍යාල උගන්වන්නේ කැලේ ඕක උගන්වන්නේ නැහැ. කැලේ ඕනතරම් මැරිච්ච ගස් තියෙනවා. ඕනතරම් මැරිච්ච මිනිස්සු ඉන්නවා ගල්ලෙන් වලට ඇදලා දැම්ම මිය කියන්නේ. ආ උත්සවපවත්තන්නේ නැහැ. කැලේ තියෙනවා මරණයේ සෞප්පත්තිය සමසම. භයානකමක් තියෙනවා. සමනීයානි සීනාසනානි නතිය කාම ගවේෂිනෝ කාම භෝගයෙන් කැමති නෑ මේකට. මොකද මේක අර මරණය හංගලා නෑ මේක. නගරේ කියන්නේ බලන්න. දෙදෙක් මහල්ලෙක් මලකඩක් පැවිද්දෙක් හංගපු තැන තමයි නගරේ. සිද්ධාර්ථ කුමාරයාට යසෝ කුසුදුද්ද මැජිරෝ හදපු එක තමයි වෙස්ට් එක යද තියෙන්නේ. දෙදෙක් පාරේ පේන්න තිබ්බොත් ගෙදර මිනිසුන්ට නඩු. මහල්ලෙක් මහලු නිවාසෙත් දැම්ම නැත්නම් ගෙදර මිනිසුන්ට නඩු. පැවිද්දෙකුට පාරේ ඉඳ තහනම්. ඉඳ පාට යන්න තහනම්. දෙදෙක් මහල්ලෙක් මලකඳක් පැවිදි. පිස්සෙක් පියාටෙක් නෑ. ඔක්කොම ගාල් කරලා තියෙනවා. නගරයේ ඉතිනවා සොරපුරාවක් වගේ මේ මේ පුරංගනාවන්ගේ පුරවැසියන්ගෙන් පිළිලා හැම ලස්සනම පාරවල් වීදි අතු ගාලා වෙනු බැලමුණ දෙයන්නාසික පරාජිෂේ පේනවා. ඒ මොකද අර විභව විනාශයේ උච්ඡේදයේ හංගන්න ශිෂ්ටාචාරයක් හදාගන්න. ඉන්දියාවට යන්න දේශමඩුවකට කිල්ලෝ ඉන්න ඇති වෙන්න. නාකියෝ ඉන්න ඇති වෙන්න. වදපු දරුවෝ ඉන්න ඇති වෙන්න. ඔක්කොම තියෙනවා. මම එදා සජ්ජියව රෙඩ් ලයිට් ස්ට්‍රීට් එක. හන්දාවෙන් ගිහලා බුක් කරන්න ඕනේ. එක කෙල්ලෙක් දකපුවාම ප්‍රේමයක් ආදරයක් ඉන්නේ ඔක්කොම යක්කෝ. මං ගියේ 3rd class එකට වෙන්නේ. නාකියෝ උණු වතුරෙන් මේ හංග වලින් හදාගත්ත වතුරක් කරගෙන අර තරප්පෙල ඇද ඇද ඇද ඇද ඇවිල්ලා ඇද ඇද වතුරක පුරුම. අර දරුවෝ නලවනවා. සිය කෝවිල තියෙනවා. ඉතින් ඒ කැප්ටි ඇවිල්ලා ඒ ගෑනු සිලෙක්ට් කරලා තෝරලා දාලත් යනවා මම හයට එන්නම් කියලා. එතකොට සල්ලි ගෙවලා යන්න ඕන ඔෆිස් එකට අහලා මට ඕනේ කියලා. ඒකට ගියාට පස්සේ මේක ඔක්කොම තියෙනවා කාම ගතියක් පේන්නේ නැහැ. මරණයක් තියෙනවා, උප්පත්තියක් තියෙනවා, ගෑනුත් තියෙනවා, යනින මිනිස්සුත් රස්සාව කරපුවාට අග්ගල කියලා පැයකට බුක් කරලා එන එක විතරයි කරන්නේ. ඉතින් මේක ඉන්දියාවේ හැම එකම පාට කියලා බලන මිනිහක් තියෙනවා. එයා පැත්තේ මිනිහෙක් කොතර බක් කරනවා, තව කෙනෙක් පෙන් කරනවා, පාරේ ඔක්කොම තියෙනවා. ඉතින් ඒ නිසා ඉන්දියාවට යන්න කට්ටිය කැමති නැහැ. ඔක්කොම පේන්න තියෙනවා. වෙස්ට් එකට ගිහලා බලන්න. තිබුණොත් මුළු සනුවරේටම නඩුලා. දෙදක් වුණා නම් ස්පිතාලට යා යුතුය. පිස්සුවක් හදනත් අනිවාර්යෙන් පේෂන් කොටුට යනවා. මලමිනියා ගෙදරට ගෙන තානවා. ලෙඩ වුණොත් වයසට ගියොත් ඒ මිනිස්සු ඉසුප්පි අනාථාගාර වල ඉන්නවා. මහලු මඩම් වල. නගරය හරි ලස්සනයි. ඔය සෙල්ලම් තමයි බුද්ධ ආගමත් කරන්න හදන්නේ. මේ විභවං විනාශං උච්ඡේදං මම කියන්න හදන්නේ මේ ඥානද සාන්තිය කියන කතාව ඒ පොඩ්ඩකින් ඥාන සංසිතෙන් දෙනවා. අටුවචාන් වහන්සේ කියනවා මෙතන කෙලස් කපුවට මදි නිවන කියලා වෙන එකක් තියෙනවා කියලා එහෙම එකක් නැහැ. තුන්වෙනි ආර්ය සත්‍යය පෙන්වනකොට යෝතස්සායව තණ්හාය ආශේෂ විරාග නිරෝධෝ ඡාගෝපනිසග්ගෝ මුක්ති අනාලය. ඒ තමයි නිවන. ආයි වෙලකල යුක්තක් නැහැ කියලා. නමුත් නිවන හැම වෙලාවෙම තියෙනවා. එයි ගන්න නැත්තේ දැන් නැති අපි සමුදේට කැමතියි. එසේ ගැනීම සඳහා තියෙන නිවන අගය කරලා තියෙන නිවන සමාදම් වෙනවා කියන එක කළ යුත්තක්. ඒකට ප්‍රධානියංග කියලා කියනවා. ඒකට ඒක විසුද්ධියක් විදිහට වෙනවා. අටවෙනි විසුද්ධිය පඤ්ඤා විසුද්ධි පාරිශුද්ධි ප්‍රධානියංග. නිවන එනකොටම හරියට අගල ගහනවා. ඒකට වෙඩි කියපන්. මේක සමාදම් වෙනවා. ඊට පස්සේ ආයෙ සමුදේකින් යනවා. ආයෙ නිවෙන. ආයෙ එනකොටම නිවෙනටම තට්ටු කර කර ඉන්න සමුදේ පිළිබඳව පැත්තකට යනවා. ඒක අපිට පේන්නේ උච්ඡේදයක්. ඒක අපිට පේන්නේ විභවං විනාශානුදියට. නිසා නිවන ලබන්න ඕනේ නම් ඒක එන වෙලාවට ඒකට සාදර වෙන්න ඕනේ. ඒක සමාදන් වෙන්න ඕනේ. නිවන ලැබපු කෙනාටයි නැති කෙනාටයි නිතරම නිවන ගෙට එනවා. නිවන ලැබුවේ කරන් කියනවා දැන් බෑ. හෙට එන්නේ. මේ වතුරක් වෙලා නැහැ, ඊතර ගෑණි නැහැ, දරුවෝ නැහැ කියලා එළවනවා. ඒ කියන්නේ අරමුණක නිමාව දකින්න කැමති නැහැ. අරමුණේ හටගන්න දකින්න කැමති. ඒක නිසා මම මේ කියන්න හදන්නේ මේක හැම වෙලාවෙම හැම කෙනාගේම දුරට තට්ටු කර කර ඉන්නවා. කිසි කෙනෙක් ඒක පිළිගන්නේ කැමති නැක අවමංගල්‍යයකට දාලා තියෙන, අභාග්‍ය දෙයකට දාලා තියෙන, අභද්‍ර දෙයකට දාලා තියෙන. ඒක දරුවෙකුටවත් වනේ වනසීවපාවටත් නොවේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ මොකද හුනියමක් ඒක. බය වුණ දෙයක්. නොදන්න දෙයක්, කම්මැලි දෙයක්, නිරස දෙයක්. මේකට සාදර වෙනවා නම් අමනුස්සයි. ඒක අතිමානුෂිකයි. අමනුෂ්‍ය කෙනෙකුට කියනවා අතිමානුෂිකයි කියලා. ඒ නිසා කොයි කොයි වයස ළමයෙකුට මේකට යන්න පුළුවන් කියලා බැලුවොත් අවුරුදු 7 ඉඳලා ළමලෑසි. කවදාකවත් එහෙම ළමයට ලෙඩෙක් මහල්ලෙක් මල කඩක්වත් පෙන්වන්නේ නැති සමාජයක් අද තියෙනවා. නමුත් අවුරුදු 7 රහත් වෙන පොඩි දරුවෝ ඉන්නවා මේ දෙමව්පියෝ කියන්නේ පච බව දන්නවා. උගන්වන හැටික් ගුරුරු උගන්වන බොරු බව දන මේ පොත්වල තියෙන හැටික් කියන්නේ පත කියලා දන්න. ඊළඟ දන්න කවුරු අසංගන්න කියත් මේ හටගත්ත හැමදේම නැති වෙනවා. නැතිවීම නොදකම් නොදකින්නේ මේ අපි මේ අලුත් ප්‍රොජෙක්ට්ස් හදන්නේ feasibility studies කරන්නේ විවස්ථා හදන්නේ මේ වරදින්න බෑ. හරියන්නම ඕනේ කියලා කොහෙද අර ගිහිල්ලා තියෙන්නේ? මානව මේසනෝට තුන් සැරයක් සම්පූර්ණ විනාශයට යන තැනකට පත් කළේ මේ තුන්වෙනි වේව් එක යන්නේ. ඕක වළක්වන්න බෑ. උල්ලාසිලා ඉන්න එක අභාග්‍ය සම්පන්න දෙයක්වත් අවමංගල්‍යයක්වත් නෙවෙයි. ඒක මේ කාලදූතේකුත් නෙවෙයි. ඒ තමයි සද්ධාව කියන්නේ බං සීලිය කියන්නේ බං සමාධිය කියන්නේ තුනේ. සතිය කියන්නේ තමයි එතකොට උච්ඡේදයක් නෙවෙයි මේ කතා කරන්නේ. හට ගන්නාට හට ගන්න දුක නම් ඔකේ නිවීම බලපං. ඉවරයි. බයයි ඒකට තමයි කෙලෙස් කියන්නේ. ඒ නිසා පුළුවන් නම් පුරුදු වෙන්න ඔය ඔක්කොමලා සමුදේ හට ගන්න වෙලාවයි. කියන්නේ මුල්ගල් තබන උත්සවයට යද්දී තමන් බලන්න තබපු මුල්ගල් වලට මොකද වෙලා තියෙන්නේ කියලා. මුල්ගල් තනලා හදපු ගොඩනැගිල්ල වලට මොකද වෙලා තියෙන්නේ විනාශ වෙමින් තියෙනවා. පුළුවන් වෙයිද අවුරුදු 20යි මේ කොන්ක්‍රීට් බිල්ඩින් තියෙන්නේ. කොහොමද ට්‍රේඩ් එකට වෙච්චි දේ දන්නව. තව ටික තහ සංඛ්‍යාවන් පළවෙනි ලෝකේ රටවල නගර ප්‍රධාන නගර වල මොකද වෙන්නේ? කොන්ක්‍රීට් බිල්ඩින් කරන්න හිටිනවා. ජග් ගහලා තියෙයි තව අවුරුදු 20ක්. ඉස්සනෝනේ පටන් අරගෙන අවුරුදු 40ක් යනකොට හැම ගොඩනැගිල්ලම අලුත් කරන්න. හොඳ වෙලාවට ඒක තනි තට්ටු ගොඩනැගිලි. ප්‍රශ්න නැහැ කඩලායින් කරන්න පුළුවන්. තට්ටු 100ම හරි ගියා. ඉතින් ඒක දැකලා අපි මේව තමයි හොඳයි කිව්ව අන්තිමට සෝම්කොත් පාඩපත් වෙනවා. තනි තට්ටු බිල්ඩින් හරි බිල්ඩින් නැත්නම් බය වෙන්න දෙයක් නැහැ. ප්‍රශ්න කරලා ප්‍රශ්න නැහැ ඉතින් මේක දැක ගැනීම හැකියාව පෞරුෂත්වයක් ඉදිරි කරනවා. අපිට ඒ පෞරුෂත්වේ නෑ. ඒ මොකද අපිට ආගමක් තියෙන නිසා. ආගම කවදාකවත් දෙන්නේ නෑ. මේ ජීක විනාශය දකින්න. දකින්න ඊගාවාත්මයක් තියෙන පින් කරලා ලාභය හොඳ එකක් හම්බ වෙනවා. දැන් පින් කරපන් ඊටදී හොඳින් ජීවත් වෙන්න දැන් නම් කතා කරන කියන අවසානයේ කිලාසන්න භාවයක නිවන් දකින්න ලැබේවා කියලා ඒක නදකින් කියනවා වගේ තමයි කියන්නේ. ඉස්සර කිව්ව නිවන් සප ලැබේවා කියලා මරණය තමයි. ඒ ලංකාවේ බුද්ධාගම නැති ඒ නිසා මම මේ හදන පොයින්ට් එක කියන පොයින්ට් එක නිවන හැම කෙනාටම හැම තැනදීම තියෙනවා ඒක බාර ගන්න එක පාරිශුද්ධියක් ප්‍රධානියංගයක් බාර නොගන්න එක නම් අපිට අපේ අම්මලා තාත්තලා සදාචාරය උගන්වනවා පුළුවන් නම් ඔය කියන ඔක්කොටම විරුද්ධ ගිහිල්ලා අවසානයේ මේ ප්‍රතිපදා ඥාන දර්ශන විශ්ුද්ධිය කෙලවරේදී මේ විනාශය බාර ගන්න ඒක උච්ඡේදයක් නෙමෙයි ඒකට හැමතැනම විනාශය තියෙන හැමතැනම ජොලිය තියෙනවා හැමදාම බංගේ. ඉතින් ඒක දැනගන්න එක පසෙත් මම කියනවා ප්‍රධාන යංගයක් කියලා. ප්‍රධාන වීර්යය කළ යුත්තක් ආරිසුද්ධියක් ඒකත් කළ යුතුයි. ඒක උපේනවා ප්‍රතිපදායන් කරන එක උපේනවා. උපේන කියන්නේ වෙන්කොට හඳුනා ගන්නවා. සිද්ධිය මේක ළඟට ගිහලා ඒකට බහිනවා. ඔක් jump into the old pond plot. එන්නේ ඉවරයි. ඉස්සෙල්ලා ඒක මොන කරන්නේ? අහන නොකර පිස්සෙල්. මෙරේ හේතු. භාවනා කරන සපීස් වෙන්න බෑ, මැරෙන්න බෑ කියලා එහෙම කතාවක් නෑ නේ බුදුසසුනට පිටුම පෑවන්නේ. මේක බාහිරට ගත්තා නම් නිවන කියන එක මේ බාරගන්න තීකේ ප්‍රශ්නේ. බාර ගැනීම දෙවන්නේ කලපාන්නේ. අපි අවිද්‍යාව සහ තෘෂ්ණාව දෙක විතරමයි මේ ආයෙ ගොඩ ගහ ගන්න හදනවා. පීනන මනස වතුරට පැනනට පස්සේ ආයෙ හුස්ම ගන්න හදනවා වගේ ඊගා හුස්මේ ආරම්භයේ තමයි අපිට ආසයි ඒක කියලා සන්තෝෂයක් වෙනවා. නැත්නම් ඉවර වීම කියලා කියලා බලන්න බෑ. මොකද ඒක විභවං විනාශං උච්ඡේදං කියලා බුද්ධජානසික ඒක පෙන්න උදැන් පෙන්නකොට බමුණ බැන්නේ එහෙමයි. ඒකට කිව්වේ මේ අරත රසෝ අපගම්බෝ උච්ඡේදවාදෝ අක්‍රීයවාදෝ මෙය කියන විදිහට විභවං විනාශං උච්ඡේදං පඤ්ඤායති කියලා. ඒ අපේ ඇතුලේ ඉන්න බ්‍රාහ්මණයත් ඒ ඉවර වේගනේ යනකොට බය කරනවා. සද්ධර්මයේ යටයන්. සමදේ බල බල ඉන්නවා. ඊගාවට එන දේ සූස්තියට තියාගෙන මේ ගෙවෙන දේ ඒ වහ ගන්න හදනවා ඒකේ. ඒ ටික තමයි මට කියන්න තියෙන අපි තව ටිකක් ඉස්සරහට යන්න. බුදු පියාණන් වහන්සේ විතරයි මේ සියලුම ධර්ම වලට වෙනස් අන්දමේ පුදුම අන්දමේ විග්‍රහයක් දුන්නේ භවය පිළිබඳව. මේ භවය කියලා කියන්නේ අන්න අර ගින්න වගේම දෙයක්. උපාදානයක් ඇතිතාව භවය පවතිනවා. උපාදානය නැති වුණ හැටියේ භවය නිරුද්ධ වෙනවා. එතකොට මෙතනම තිබෙනවා මේ ගින්න පිළිබඳව උපමාවෙම පිළිතුර. අර නිතර අහන ප්‍රශ්නවලට අව්‍යාකට වස්තු වශයෙන් ධර්මයේ සඳහන් වෙනවා ප්‍රශ්න 10ක්. එයින් අග ප්‍රශ්න 4 තථාගතයන් වහන්සේ මරණින් මතු සිටිනවාද නැද්ද ආදී වශයෙන්. ඒ ඇසූ සතරාකාර ප්‍රශ්නයට පිළිතුරුත් මෙතන තිබෙනවා. අර ගින්න කොහෙද ගියේ කියලා. මේක සාමාන්‍ය ව්‍යවහාරයක්. නිබ්බුතෝති සංඛං ගච්ඡති. බුදු පියාණන් වහන්සේ අද්දිවච්ඡගොත්තු සූත්‍රයේ ඒ ගින්න පිළිබඳ උපමාවේදී අවසාන වශයෙන් ප්‍රකාශ කළේ නිබ්බුතෝති සංඛං ගච්ඡති. ගින්න නිවුණට පස්සේ කියන්න තිබෙන්නේ ඒක ගණන් ගනු ලැබෙන්නේ සංඛ්‍යාවට වැටෙන්නේ නිබ්බුතෝ නිවුණා කියලයි. එතකොට නිවි ගියේය කියන එකේ අර ගියේය කියන වචනය තිබෙන නිසා නිවිලා කොහෙද ගියේ කියන එකයි සාමාන්‍ය ලෝකයා අහන්නේ. මේක නැගෙනහිරටද දකුණටද බටහිරටද උතුරටද උඩටද යටටද ගියේ කියලා අන්න අර වචනය අනුව යනවා. අන්න අර නාම ධර්ම පිළිබඳ අවබෝධයක් නැතිකම නිසාමයි. ඒ නිවි ගියේ කියන වචනය ඔස්සේ යන අවස්ථාවේදී බුදු පියාණන් වහන්සේ පෙන්눔 කරනවා ඇත්ත වශයෙන්ම මේ ගින්න ගැන කල්පනා කරාම අර Taman අසන ප්‍රශ්නේ මෝඩකම පේනවා කියන එක. ගින්න නිවුනාම කොහෙද ගියේ කියලා අහුවාම ඒකට පිළිතුරු දෙන්න බැරි වුණේ අර සංකල්පවල තිබෙන අඩුපාඩුව නිසායි. ඔන්න ඒ විදිහට නිබ්බාන කියන එකේ ඉතාමත් ගැඹුරු අර්ථයක් තිබෙනවා. මේකෙත් අර අව්‍යකට වත්තුන අන්තිමට තථාගතයන් වහන්සේ මරණය මත වෙයිද මරණය මත නෙවෙයිද වෙයිත් නෙවෙයි දෙකෙමද වෙයිත් නෙවෙයි නොවෙයිත් නෙවෙයි කියන එකද වෙන්නේ කියලා හතරක් තියෙනවා. කොයි එකද බුදුහාමර බාරගත්තේ කියලා. දැන් කියන හතරක් බාරගන්නේ කියලා. ඒකෝට තර්ක ලෝකේ තර්ක කරනවා වහන්සේගේ මේ ධර්මයේ එනම් තර්කයට ගැලපෙන්නේ නැති එකක් කියලා. ඔය තර්කයේ හතරකුණයි තියෙන්නේ. මරණය මත වෙනවා. මරණය මත නොවෙනවා. වෙයි වෙයිත් වෙනවා නොවෙයිත් වෙනවා. නැත්නම් වෙයිත් නැහැ නොවෙයිත් නැහැ. ඉතල බුදුරජාණන්සේ සඳහන් කරලා තියෙන නිතරම අපිට නිවන පෙන්න පෙන්න ඉන්නවා. අපි කොයි වෙලාවකරි හට ගැනීම අතල්ලා නිවන අල්ලපු ගමන් ඒ එතකොට ඒක හට ගැනීම අභාවයේ තියෙනවනේ. හට ගැනීමට මොකද වෙන්නේ? තියෙනවද? තියෙනවා පේන්නේ නැද්ද? නැත්තම් හට ගැනීම ඇත්තටම නැතිනවද? නැත්තම් තියෙනවා පේන්නේ හට ගැනීම ඇත්තෙම නැද්ද? මේ මොකද වෙන්නේ? නැත්නම් ඕකේ අවධානය නිවීමෙන් ගිහිල්ලා හටගන්නට ඇදෙනවා ඒ නිසා නිවීම ගැන කතා කරනට හටගැනීම ඇත්තේද හටගැනීම නැත්තේද හටගැනීම ඇත්තේත් නැත්තේත් ඇත්තේද හටගැනීම ඇත්තේත් නැත නැත්තේත් නැත කතා කරනවා කියලා කියන්නේ අංජ බජල් නිවීම ඔය හටගැනීම දකින්න වෙලාවෙත් තිබ්බා දැනුත් කියනවා දැන් එයා බලන්නේ නිවීම විතරයි හටගැනීම නෙවෙයි වැයවීම විතරයි ඒතකොට වැයවීම ගැන කතා කරනකොට අපේ අවධානය තර්කයෙන් හටගන්න දිහාට ගෙනියපු ගමන් ඒක ප්‍රශ්නේ බාරගත්ත ගමන් මෙයා මෙතනින් මලපන්නේ. මල්පැන්නුම් ඉරපැන්නුම් දැන් කියන ඒක රඳින්න එපා මම ඒවට උත්තර දෙන්නේ නැහැ කතා නොකළ යුතු ප්‍රශ්නයි. මොකද අපි මේ හටගන්න නෙමෙයි නිවීම අල්ලගත්ත වෙලාව, ඡේවීම අල්ලගත්ත වෙලාව එහිම පවත්තන. ඒ බල්ලම වෙලාවේදී හටගන්න බවදී. එහෙනම් අඬ හටගැනීම බල බල ඉඳලා නිවනට මොකද වෙලා තියෙන්නේ? ඒත් නැහැ. මොකද බාර ගන්න නැති නිසා. හැම හටගන්න තේකම නිවන තියෙනවා. නිවීම තියෙනවා. අපි ඒක දකින්න නැතුව හටගන්නා පැත්තේ පවත්තන එක තමයි මේ විෂය ලෞකික විෂය කියලා කියන්නේ. ලෝකෝ ලෞකික විශ්ේ ඉගෙන ගන්නවයි කියලා කියන්නේ හට ගැනීම පමණක් නිතරම හිත තියාගෙන ඉන්නවා අර මේකට හිත දාන්න දෙන්නේ නැහැ. යොත් පිළිත් නූලක් ගැට ගන්න. යොත් අපේ නූලක් ගැට ගන්න. යොත් පණුවක් අයින් කරනවා මහ වුණියමක් පේන්න පටන් අරගත්තා භයානක දෙයක් අසරණ ගතියක් නොදන්න ගතියක් ඒ නිසා ඒකේ පා. මේ කොහොම හරි ගැටි මේ තද කරගෙන යන ක්‍රමය. ඉතින් නිසා මේ අවධානය හටගන්නේ ඉඳලා නිවනට යෑම තමයි ප්‍රතිපදාව කියලා කියන්නේ. පුදුමාකාර පෞරුෂත්වයක් ඕනේ. ඒක දික්තියක්. භාවනා කියන එකක් නෙවෙයි. භාවනාදී අරකට දෙක සමසම පෙන්නනවා සතිය choiceless awareness නිසා. හට ගැනීම සහ ගෙවීම දිහා සමසේ පෙන්නනවා. ජය සහ පරාජය දිහා සමසේ පෙන්නනවා. දුක සහ සැප දිහා සමසේ පෙන්නලා කියන කලබල වෙන්න තියෙපා. ඒකම පෙන්නේ හොයන හැම දුකක්ම සැපකින් ඉවර වෙන්නේ. හැම සැපක්ම දුකකින් ඉවර වෙනවා. හට ගන්නක හැම මලක් පිපුම මල පරිවෙන් හමාරයි. කලක නැගුම රළ බිඳුමින් හමාරයි. ඉරක නැගම ඉර බැස්මෙන් හමාරයි. ඔය හමාරේ දකින්න නැතුව අපි හට ගන්න පැත්තේ සිල්ලාරේ බල බල ඉන්නවා. ඒතර කවදා හරි දැසයාම දැකපු දවසේ බාහපලේ කයිලාට ඒක හට ගැනීම තියනවාද මේ වෙලාවේ? එල හට ගැනීම නැද්ද මේ වෙලාවේ? හට ගැනීම ඇත්තේත් නැත්තේ දෙකමද? ඇත්තේත් නැති නැත්තේත් නැතිද? දෙකම තියෙනවා බලන දේ පේන්නේ. සමුදේ බැලීම තමයි ශිෂ්ටාචාරය කියන්නේ. සමුදේ බැලීම තමයි සදාචාරය කියන්නේ. සමුදේ බැලීම තමයි ওই විවස්ථා නීති පොත්පත් ඔක්කොම තියෙනවා. නමුත් ඔය හොච්චර જાති කරුවත් ඔය හැම විවස්ථා නීති පිටපත් ඔය හසමුදේ තියෙන හැම එකක්ම නිරෝධ වෙමින් කියනවා. ඒක දැක් ගන්න අපේ අවධානය යොමු කරන බුදුජාණන් වහන්සේ අපි ගංගදීක උදාහරණ පීනවනවා. against the grain යනවා. යනවා අපි. අපේ හිත යනවා. නමුත් ආයේ බුදුහාමරණ සලූට්ටයක් දාලා අප කොයිල කියන පොඩ්ඩක් ඉන්න. මට මේ වයිස්ටි කියලා එන්න බැරිුණා යන්නම් කියලා. ඒ වයිස්ටි කියලා එනකන් ඉන්න නැත්නම් රැයට කාලා එනකන් ඉන්නේ කියලා. ඒ රාජිනීෂ් කියනවා සියලු මිනිස්සෙක් දැනිට හොඳටම තරහයිලා කියනවා මං සීලින සාගන්න. ඒකට ඉන්න සීලින සාගන්න කෝච්චිය යන්න ටිෆින් බාස්කට් එකට බත් එකක් දාලා දෙන්න කියනවා. බත් එකක් අරගෙන කෝච්චියට යනවලු හදිස්සියේ එකෙන් ගිහලා සීලින සාගන්න. මේ කෝච්චිය යන්නල මිනිහා ගෙදර දුවගෙන එනවලු අප වයිෆ් කෙන් අහලා ඇයි කියලා. මේ මට කුඩේ ගෙනියන්න කතා කරනවලු වහිනවා විශ්වාස නැහැ මේ කේරළේ මේ සීලින සාගන්න යන්නේ බාස්කට් එකට බත් එක්කත් අරගෙන. කුඩේ ගෙනියන්න බැරි වෙලා මිනිහා. ඉතින් ගෑනේ තේරෙනවනේ මේ මොකද්ද මේ නටන නාටකම කියලා. අපෙත් භාවනාව ඒ වගේ තමයි. කොයි වෙලාවක හරි ඒ નાස්ති දහිනකොට රිවර්ස් ෆෝවර්ඩ් යන්නේ. අර මේ ළඟ හිටියත් නිවෙන් දරු දෙන්නෙක් ඉන්නවා. කෙල්ල දෙන්නෙක්. ලස්සන කෙල්ල දෙනවා. මිනිස්සුත් හරිම සාර්ථකයි. මටත් ඇවිල්ලා හරියට කියලා දුන්න ඒ දවස්වල සාර්ථකත්වය ලැබෙන හැටි මම මොකද කියන්නේ මිනිහත් එක තරහම. මට ওই සාර්ථකත්වයක් ඕනේ නැහැ. මට ඕනේ කියලා වෙනවා දැන් ඉන්නේ. ඉතින් ඒක දැසක් මම මාස ගානක් පස්සේ ආවා. ඇවිල්ලා මට ගිහම හුලක් වුණානේ ස්වාමීන් එක දවසක් ඔබ වහන්සේ කිව්වට හැමදාම මා දවසට පැය පැය භාවනා කරා. ඒක ලොකු විශ්වාසයක් කරන්නේ. කියලා දෙන හරිම ලස්සනයි කියලා දෙන ලියුපොතුත් මම ළඟ තියෙනවා. ඉතින් දරුවෝ ගැන තමයි ඒක එකම අදිස්ථානය. ඊට භාවනා කර කර ඉන්නකොට සම්පූර්ණ දේවල් බිඳි බිඳි යන්න පටන් ගන්නතල හිතපු නැති තරම් ඉක්මනට දවසෙන් දෙකේ මිනිස්සයා කල්පනා කරනවා දැන් මඟුලක් වෙනවා කෙල්ල දෙන්නයි ගොන්නලක් නැහැ දීග දීලක් නැහැ බිස්නස් වල ඉන්න මිනිස්සුන්ට හැම එකටම ගෙවල් හදන්න පටන් ගන්න උඩ සිගරට් බොන්න දෙන්නේ නැහැ පිරිසුට්ට බොන්න දෙන්නේ වල නඩ ගහලා ඔක්කොටම සල්ලි දෙන්නේ බැංකුවකට දාලා ඌ ඛණ්ඩ බොන්න දෙනවා ඒ ඔක්කොම චීදි දැන් මේ විභාගයක් ආවොත් එහෙම කෙලවෙනවනේ කියලා අරක්කු බෝතල් දෙකක් ගෙනලා දෙකම දීවයි ඊට පස්සේ මයිලකට ඇලිකව මම උපවාසයට කියන්න ආයේ මම හිතුවේ නෑ කවදාකවත් මෙච්චර භාවනා යයි කියලා. මට පුදුමාකාර බයක් ආවා. හොඳ වෙලාවට මගේ ඇති උකුණු ගහතිවා. 23 කුටීරෙන්කන් දීපුවාම එකක් මම පැටුන්නේ නෑ උස්. ඔය ඔක්කොටම මම මේ කියන්නේ. ඔය සියලු දෙනාට මම මේ කියන්නේ මටත් එක්ක. ඒක නොදකපු කිසි කෙනෙක් නෑ. අපි ඒක මගහරවල යහපැත්ත යන්න ඩී රූට් එක අහන්න තමයි කමටහන් සුද්ධ කරනවා කියන්නේ. එහෙම බයක් එනවා ශාංශයක නැති කරගන්න ඕනේ. එහෙම එනවා ඒකට ඒකට විකල්ප මොනවද තියෙන්නේ? කක්ක පැකට්ටයක් ගන්න දෙන්නේ. පිරිසුදු වැඩි ඉඳ. දරා ගන්න බෑ. එකෙක් ඉන්නත් බලන්න මේක අත උසල කියන වන්ද එහෙම ඔක්කොම ක්‍රියාත්මක වෙන දැන්පත් වෙච්ච නැති කෙනෙක්. ඒක විභවක් විනාශක් උච්ඡේදක් විදිහට දැකලා මේක හිමීට යන්න ක්‍රමයක් හෝ ඒ වෙලාවේදී අල්ලන්නේ ඉනිමගක් හරි ලණුවක් හරි කුණ්‍යක් හරි කියනවා කියලා. සහලවගෙන එනකොට කුණ්‍යක් මොකක් හරි අල්ලන්නේ සූර්යයක් හරි දාගෙන ගියොත් පච්චයක් හරි කොටලා තිබුණොත් නිකන් සැපලේ වේවා කියලා හන්නේ. මොකද මොකක් හරි ලකුණක් අද්ද කියලා හන්නේ. ඒ වගේ වෙලාවක මේ මට මේ සරණක් යන්න පිටක් යන. ඒකට බුදුහාමුදුරුවෝ ඉල්ලනවා දෙන්නේ බුදුහාමුදුරුවෝ ගන්න බෑ. කොහේ ගන්නවද? දුන්නේ මේ නිත්‍ය සුඛ සුභාත්ම වස්තුවක් නෙමෙයි. ධර්මය ගන්නත් බෑ, සංඛ්‍යා ගන්නත් බෑ, සීල ගන්නත් බෑ. කෙලවෙනවා කෙලවයන් කෙලවයන් වේ කෙලවයන් නලවියන් වේ නලවියන් කියලා කියනවා ඒක අනුන්ට කියන්න එපා කියනකොම තරහ කොටිම කියනවා මං කිව්වට තරහ වෙන්නේ ඕගොල්ලෝ කිව්වොත් ඕගොල්ලොත් එක තරහ වෙනවා බන්නටවත් වැරදිලාමයි ඒ ඔන්න ආවසත්කාර අපේක්ෂා කරනවා නම් කියන්න බෑ ඒක ඉබේ වෙන දෙයක් නෙවෙයි කියලා මං කියනවා ලැබුණාට තෑග දුන්නාට තෑග බාර ගන්න ඕනේ ජනසුසකට ඇග දෙනවා කියලා මම පිළිගන්නවා. නමුත් බාරගන්නේ නැහැ. බාරගන්නේ නැත්නම් මොකද අපි පටන් ගත්ත ප්‍රොජෙක්ට් රාශියක් තියෙනවා. ඒක මම නැත්තම් ඒ අපරාධින්කම් අතරමයි රවුත් වෙලා යනවානේ. ඒ නිසා මම ඉඳලා මේ මම නැතුව මේව වෙන්නේ නැහැ. ඒ නිසා මේක මේක ඒක ඉවර කරාට පස්සේ මේ වැඩි ඉවර ඒතකොට 10ක් තව පටන් ගන්නවා. මොකද අපි වැඩි ඉන්න කට්ටිය නිතරම අපිට ඒ වගේ ප්‍රොපෝසල් ගෙනත් දෙනවා. ස්වාමීන් වහන්සේ ගැන විශ්වාසය මේකත් කරලා දෙනවා මේකත් කරලා දෙනවා මේකත් කරලා දෙනවා ඉතින් ඉස්සෙල්ලා ඔක්කොටම හා හා හා හා කියන්නේ ඉතර පහුනට දෙනවා ඔය මොන ජාති කෙරුවත් වැද්දිය නටන්න ගියොත් මොන වගේ පස්සේ ගියේ ඒතර කැතයි අන්තිම පස්සේ එළිය දාලා නටනවා ඒ ප්‍රොපෝසල් දෙනවා <laughs> ඒක නහර මේක මේ මායя ළමයි එක පුලිය කියන එක දන්නවද? මැෂින් එක දැන් දුවන්නේ එක පුලියේ. ඒ ප්‍රොපෝසල් දෙනවා. මොකද මිනිස්සුන්ට ඕනේ කවුරු හරි එල්ල අල්ල ගන්න දෙයයන් ආශි ඕනේ නැත්තම් ධර්මබලදර දිවිනන්ස නැත්තම් මේ මොකක් හරි යපමන්ත්‍රයක් ඕනේ නැත්තම් හින රාජතෛලිය ඕනේ එහෙම නැත්තම් පතුරක් ඇඟේ ගහගෙන ඉන්න ඕනේ මොකක් හරි ඕනේ. ඒ මොකද මේ සත්ව සත්‍යස්ත උච්ඡේදම් විභවං විනාශම් පඤ්ඤායද කියනකොට පිස්සු හැදෙනව නැත්තම්. ඉතින් කියනවා psychotherapy without the self out කොහොම හිටියද කියලා. මේ self එක දාගෙන western psychology හදන එහාට ආයේ ආත්මය අරන් දෙන්න හදනවා. ඒක තමයි සයිකෝതെරපි වලින් කරන්නේ. ඒ සයිකෝതെරපිස් දන්නවනම් ආත්මයක් ටිකක් නැහැ කියලා. මේ විඳ හදන්නේ මනස සත්‍ය පේන එක කියලා. එහෙම කෙනෙක් කොහොම කවුන්සලින් කරාවිද කියලා. එහෙම කෙනෙක් ඇසෝසියේෂන් කොහොම දේවිද මොන බෙහෙතක් රෙකමන්ඩ් කරාවිද කියලා මාක් එප්ස්ටයින් කියලා කියනවා. psychotherapy without the self and thought without a thinker කියලා. එයා මේ psychotherapy ඉගෙන ගන්න ඉස්සෙල්ලා භාවනා කරලා පස්සේ psychotherapy ඉගෙන කියලා වෙස්ට් එක මොනවද කරන්නේ. මේකේ බය වෙනකොට අනස්ත ආය ආත්මය හදලා දෙනවා. වෙල්ඩින් කරලා දෙනවා පාහල. ඒක හරියට සුද්ධ කරගන්නේ බය වෙන්න එපා ගිහලා පරිස්. ඒ ගම ආයෙනවා. හොදකම නේද වළක්වන්න බෑ. ඒක බාර ගන්න පුළුවන් දෙයක්. ඒකට සමාදම් වෙන්න පුළුවන් එක තමයි සම්මා ආජීවය කියන්නේ. ඉතින් සම්මා කම්මන්ත කියන්නේ. ඉතින් සම්මා වාචා කියන්නේ. නිසා මේ ඥානයත් එක්ක ආය සීලයට දාලා බලන්න මම කතා කරන දේ මේ කොට ගහන්න එකතු කරන්න වඩන්න රැස් කරන්නද එහෙම තමයි කොයි රැස් කරන දේ කෙල වෙනවා කියන එක කියන්නේ මිනිස්සු කැමති නැහැ කැමති නැහැ ඒගොල්ලන්ට ඕනේ මේ රැස් කරන හැටි වඩන හැටි ආගමේ කරන හරියක් කරන්නේ ඔක නිසා මහල්ලාත් හමුද කියන පොත කියන අන සෙමින්ගේ කියනවා මේ මෝඩ තකතිරුව වර්තමානයේ සූරකාල අනාගතයේ සැප දෙන්නේ ආගම් කර්තෘක ඇවිල්ලා සාන්තුරු විදිහට පෙනී හිටු. උඹද ওই වස්තුව මට දීපන්කොද? යැනිත් මට දීපන්, සල්ලි ටිකක් දීපන්, ඔක්කොම ටික දීපන් උඹට උන්ත අනාගතයක් ලබන ආත්මෙට ගෙනත් දෙනවා. ඉතින් මියක කොන්දේසි විතර හිතව දෙනවා. මොකද ලබන ආත්මේ මේ ආත්මේ ඉන්දියාපම් පූජා කරපුවා ලබන ආත්මේ බුරියානි හම්බ වෙන්නේ. දාන කතාවේ කියන උච්චරයි. වෙන මොකක්වත් නෑ. ඔක මම දැක් කරන්න එපා. දාල් ගිල බණ කියලා කියන්නේ. ඒක වෙනම කතාවක්. දාන්නම ළඟ දාන්නේ. ඒක <laughs> බොහොම ශ්‍රද්ධාවෙන් දාන දෙයක්. ශ්‍රද්ධාවෙන් මන කියන්නේ. මන කියලා කියන්නේ දාන දෙනවා වගේම ඔය සමුදේ බලන එක අතහැරලා දාන දවසේ ඒක නිකන් හම්බ වෙන්නේ නැහැ. මොකද හම්බ වෙනවනම් දැනුත් ගන්න පුළුවන්. දැන්වත් සමුදේ වය දෙක සමබර වෙලා තියෙනවා. ඇයි අපි මේ වය නොදැක සමුදේ දකින්නේ? භාවනාදී අපිට වය වැඩි කරලා දෙන්න සතිය සමසිය පෙන්වන්න පටන් ගන්නවා. ඒතර වයට සමාන අවස්ථාවක් වමන වැඩිපුර අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. යෝගාවචරය වයට සම්දි දීපු ගමන් සම්දි යටයක්. කඩුවේ දීපු කෙනා කඩුව ගත්ත කෙනා කොපු ගත්ත එක මරනවා. කඩුවයි කොපුවයි තීන්දුව කරන්නේ යුද්ධ කරන දෙන්න නෙවෙයි ගෑණි. මනමේ කුමාරී මනමේ කුමාරී පැත්තකට බලාගෙන ඉන්නවා. මනමේ කුමාරී කොහොමද කල්ලාතෝ මස්සද්දට හිත වැදලා තියෙන්නේ. ওই ශිෂ්ටාචාරන මනමේ කුමාරී ගාව මොකුත් නැහැ. ශිෂ්ට මිනිස්සු සෙවලියෝ. එච්චර කියන්නේ. ශිෂ්ට කියලා කියන්නේ උසෙවලයා. ਉਹ අනුන්ගේ නීති වලට ක්‍රියාත්මක නෑ. අර මස්සද මොකා කියන්නේ තහන්න. මාගේ තෙද බලනම දන මාගේ තෙද බලනම දන ආවද මා සමග සටනකා කියලා ඌ අතපය විසිකන්නේ නැහැ අතේ මොකුත් නැහැ. මනමේ කුමාරතුමගේ නාම ගේමකට ගත්තයි කඩුව පැත්තක තියෙනවා උසජ කුමාරයන්නේ. ෆයිට් එකක් දෙනවා. වැද්දට ෆයිට් එකක් දෙනවා වැද්දා බිම දානවා කුමාරි කාටද කඩුව දෙන්නේ? අනමේ කුමාරයන් නෙමෙයි කණින් කඩුව මුකේ කුලල කපන්නට කියනකොට කොපොදික කුමාරට මේ බඳපු ගෑණිනේ මේ මට කරන්න මේ උග්‍ර අවස්ථාවේ ඒකි කොටුව කොපුව දෙනවා කියලා කුමාරයා මෙහෙම බලනකොටම වැද්දානි පැත්ත අර ගන්නවා කුමාරයා යට කර ගන්නවා ඌට කඩුව දෙනවා කවුද තීන්දුව කරන්නේ බාහුවලීද නෑ අතහක ඉන්න ගෑණියා ඉතින් ඒ ගෑණි තමන්ගේ පැත්තේ නෑ කුමාරයා දන්නවා කුමාරයා දන්නේ නෑ වැද්ද දන්නවා ගෑණිගේ කැමැත්ත තියෙන මස් වැද්දට කියන. ඒ ශිෂ්ටාචාරයක විශ්දන් බෑනේ. ඒකට ඉතින් මම මේ කතාව බලලා අන්තිමට වැද්ද කරන්නේ අර ගෑණික රත්තරන් බටුව තේරෙනවනේ බල මගේ සීමාවේ ඉන්න පරච්චිතෝ මට කරන්නේ තෝ ටික තමයි කරලා ඌ මොනේ ඌ ඥානවන්තයා. ඌ මොඩ නෑ. අයි දැහැට පෙන්ඩින් ඉන්න බා. ඒතර රිලෙක් ඇවිල්ලා බලනවලු ගහින් ගන්න බලන මොකද අඬන්නේ කියලා අහනවා. බලකෝ බඩ වෙච්චිදී ඔක්කොම මිනිහත් අතහැරලා ඔක්කොම කළා කියලා සරත් මිනිස්සයා මගේ රත්තරන් බන්ටු ගෑනේ යාගේ වයිකින් ඉන්න බයි කියලා කරා මේ ගෑනොත් ඔපිට වෙච්ච දේ කියලා රිලව ලස්සන කතාවක් කියනවා. ඒක නිසා ඔය කඩුව දෙන එක ඥාණයෙන් පරිබාහිර දෙයක්. ඒ විලාවේ සමුදේ පැත්තක තියලා වයපැත්තට ඡන්දෙ දෙන්න නම් කොච්චර කාලයක් පුරුදුලා තියෙනවද දරුවෝ මැරෙද්දී රට ජාති විනාශ වෙද්දී මේ සතිය කැඩෙන්නේ නැහැ. කැස්සක් ආවට වැස්සක් ආවට සතිය කැඩෙන්නේ නැහැ. අසප්පයක් කරනකොට පිස්සු කරනකොට සතිය කැඩෙන්නේ නැහැ. මේක දන්නවනම් තේරෙනවා සතිය කැඩෙන්නේ නැති බව සතිය ශක්තිය තියෙන්නේ වය, ක්ෂය, විනාශය වෙනකොට කැඩෙනවද කියලා බලන්න. සතිය ගැන හැක හිතලා බලන්න. කැඩෙන්නේ නැහැ කියන පැත්තෙන් බලන්න කැඩෙන්නේ නැහැ. කැඩෙනවයි කියලා බලන්න කැඩෙනවා. කවදද මේ කැඩෙනවා කියන සත්‍ය කැඩෙන්නේ නැහැ කියන සත්‍යයට යන්නේ ඒක සූදානම් වෙලා ගිය කෙනාට විතරයි සත්‍ය ලැබෙන්නේ. ඒ නිසා මේ සූදානම් වී යෑම ප්‍රධාන යංගයක් විදිහට ප්‍රධාන යංගයක් විදිහට විසුද්ධියක් විදිහට කියනවා. කවදද අපි නිවන පතන්නේ? අපි මේ භාවනා කර කර ඔක්කොම පතන්නේ ශපනම්, භවේනම්, පින්නම් ලැබෙයිතොම් පිටින්. හැබැයි මම හිතන්නේ බෑ හැම වෙලාවකම නිවන ප්‍රතික්ෂේප වෙනවා. භවයේ පතන හැම වෙලාවෙම නියම ප්‍රතික්ෂේප නිසා භවයේ පතන ගමන් බලන්න භවයේ කෙලවරක්. භව නිරෝධය කියලා එකක් කියනවා. භව නිරෝධයේ තියෙන එක පිළිගන්න එක එළඹ වාසය කරනවා කියන එක කිසිම දවසක අපි අහලා කරලා පුරුදු වෙච්ච එකක් නෙවෙයි. කිසි උගන්න හරියක් කරන්නේ ඒක පවත්තන්න විනාශ කරන්නේ නෙවෙයි. පවත්තන්නයි කියන්නේ විනාශ කරන්නේ නෙවෙයි. ඒක විනාශ කරන්නේ. මේ පැවැත්ම විනාශ වෙන්න ඕනේ. විනාශ වුණාට පස්සේ තථාගතයන් වහන්සේ මරණයන් මැත්තේ වෙයිද? තථාගතයන් වහන්සේ මරණයන් මැත්තේ නොවේයිද? වෙයිත් නොවේයිත් නොවේයිත් නොවේයිද? වෙයිත් වෙයි නොවේයිත් නොවේයිත් වෙයි. එතකොට මේ භංගේ දකින්නකොට සමුදේ කියනවා මේ වෙලාවේ. නැද්ද මේ වෙලාවේ? කියනෝ නැද්ද දෙකමද? කියන්නේත් නැහැ නැත්තේත් නැද්ද? මේක තමයි සත්‍ය සාපේක්ෂව අසත් බලනවා අසත් සාපේක්ෂව සත් බලනවා ඒ නිසා අපි කැමති නෑ දර්ශනයක් වශයෙන් හෝ දෘෂ්ටියක් වශයෙන් හෝ මේ අසත් බලන වෙලාවේ නැත්නම් ක්ෂය බලන වෙලාවේ වැය බලන වෙලාවේ සමුදේ අතහැරලා ඉන්න අපිට හිතෙනවා මේ මම මේ මංගේ බලන වෙලාවේ සමුදේ අතහැරලාම දාලා පුළුවන්ද ඒක පොඩ්ඩක් බලන්න පුළුවන් දෙකක් කරන්න බෑ දෙකක් කරන්න බෑ ඒකට දෙතවරයි ඒ නිසා මේ අසත් වෙන වෙලාවේ සාපේක්ෂව බලන සත්‍යයෙන් උට අසත් නැහැ අසත්යෙන් උට සත්‍ය නැහැ බමුණ අහනවා මේ දෙකෙන් වඩා මුල් එක කොහොමද කියලා සද්ද අසද්ද අසත් අසත්පුරුෂකම තමයි මුල්ලලා තියෙන්නේ. අසත්පුරුෂ කියන්නේ අසත්. අසත් වලින් තමයි සත්‍යාවේ ඒක තමයි බයිබල් කතා කියන්නේ මුලින් මොනක්වත් තිබුණේ නැහැ. ඒ නැසෙ ඒකේ තමයි මේ දවස බැගි. මේ පොඩ අක්සෙට් එක කියලා තියෙන දවස් මවලා දවස් තුනට ඉඳලා තමයි සූර්යයා මවලා තියෙන්නේ. ඉතින් සූර්ය නැතුව එහෙමනම් කොහොමද උදේ තවස් ආවේ කොහොමද කියලා ප්‍රශ්නක් දාන මේ ඉන්න කට්ටිය දැන් ඉන්න කට්ටිය ඕන නැද්ද දේවල් අහනවා ලියන්නාසිකම. ඒක හවුත් වැඩ. ඊයෝ හවුත් කරන එක හවුත් වෙයි. කියන කියන මොකක් ගන්න ඇතර හිතන පටන් ගන්නවා. ඒකට හරි කියන්නේ කැමති නෑ. ඒකට මේ වවාගත්ත හදාගත්ත ශිෂ්ටාචාරය අපේ මේ සමාජ පද්ධතියට මොකද වෙන්නේ? ඒක કૃත්‍රිම දෙයක් බව තේරෙනවා. ඒ කෘත්‍රිම දේ විචිනකොට විතරනේ ආතතිය තියෙනවා කියලා තේරෙනවා. ඒකේ විතරනේ අසහනේ තියෙනව නැතු ඉන්න පුළුවන්. ඒකට අපිට වෙලා තියෙන ඒකට අපේ වදාගත්ත ශිෂ්ටාචාරය ඇත්තේද නැත්තේද? ඇත්තේත් නැත්තේ දෙකමද? ඇත්තේත් නැහැ ඇත්තේත් නැහැ. ඒක මොකද උනේ මේ මනුස්සයා මේ පරිණාමය වුණා කියලා මේ හදාගත්ත දේ ඇත්තටම තියෙනවා මේ මේ නැතිගෙන ඉන්න වෙලාවේ. ඒ කියන්නේ මනමේ කුමාරටද කඩුව දෙන්නේ මස්සද්දරද? කඩුව මේ මස්සද්දර දික් කරගෙන ඉන්නේ. කතා දෙකක් නැහැ. ඉතින් මේ තරම් අපිට ඒ ඒ කියන ඒ බෝල්ඩ්නස් ඒ කියන්නේ against the grain එහෙම නැත්නම් ගඟදි ගිහිලක පේන ගතිය අපි මොන තරම් යටපත් කරගෙන ඉනවද කාරණාවේ තර්කේ ඒ නැත්නම් ණය විපස්සනා. ඒක බුදුම බුදුම මේ ලාභදායක ව්‍යාපාර ප්‍රොලිෆික් කියලා කියන්නේ ලුක්‍රටිව් කියලා කියන්නේ. එනිසා මේකට කැමති. නමුත් ඒ අතරමැද කොයි වෙලාවෙත් විවාහය තියෙනවා. කොයි වෙලාවෙත් භව නිරෝධයේ තියෙන එක නොදකින් අපතන් කියලා ඉන්නේ. ඒකට යන්නේ නැතුව නෙවෙයි. මතක තියාගන්න සිහියෙන් බුද්ධියෙන් ඒක යටපත් කරගෙන ඉන්නේ. යටපත් කරගෙන ඉන්නේ සමුදේ පිළිබඳ සූස්තිය. සමුදේ පිළිබඳ 41කින්. ඉතින් 41 පොඩ්ඩකටත් යනකොට කැමතියි. ඒකට අහනවා දවස් භාග්‍යතුන් වහන්සේ, සර්වචන් වහන්සේ, තථාගතයන් වහන්සේ සහත් වෙකන මේ මෙවැනි පස්සේ නැති වෙනවද? ඉන්නවද? ඉන්නවද නැතිවද දෙකමද? නැත්නම් ඉන්නේත් නැහැ නැත්තේත් නැද්ද කියලා. ඉතින් ඒක සර්වචන්සි කරන ගන්න එපා. ඒ ප්‍රශ්නේ ගත්ත ගමන් මේ නිවන කතා කරන වෙලාවේදී සමුදේ පැත්තට හිත ඇදලා මිනිස්සයා ආතතියක් ඇති කරගන්නවා. ඒ නිසා ඒක උත්තර දෙන්න බැරි ප්‍රශ්න නිසා නෙවෙයි. මේ වෙලාවේ ප්‍රශ්න ගත්තොත් අවධානය පිටතකට යන්න නිසා. ඒක ලස්සනට කවුරක්වත් විස්තර කරලා නැහැ. ඔය ඥානන්ද සාන්තේ විතර ඔයගොල්ලෝ යන්න හදන්නේ. ඒ ඥානන්ද සාන්තේ විතර මේ ඔය මොනවද මේ අපි අරකට ප්‍රශ්න පිළිබඳව. මේ ඉතුරු කාලේ කියවන්නද බලන්න. පුතෙන් දෙ ලකුණු කළා කියලා තියෙනවා. අපි පරිච්ඡේදෙ පොඩ්ඩක් කියවනවා ඉස්සරහට. Thank you. අපිට විනාඩි 5ක් විතර වගේ තියෙනවා. හදිසි ඉක්මන කියන්නේ. අත්‍යථා වාත වේගේන චිත්තෝ අත්තම් ඵලේතින උපේති සංකම් ඉනිසිල සුලගින් විවරට පස්සේ ඒක අස්තයට ගියා කියලා කියනවා මිසක් මේ පිළිබඳ ප්‍රමාණ කිරීමක් ප්‍රත්‍යක් යෙදීමක් කළ හැකි නැහැ කියලා ඔය විදිහට එතකොට නිබ්බාන කියන වචනේ ඉතාමත්ම ගැඹුරු අර්ථයක් තිබෙනවා මේ ගැඹුරු අර්ථයේ ක්‍රමක්‍රමයෙන් යටපත් වන බවයි අපට පේන්නේ මේකට 아무තු නිරුක්තියක් දැමීමට යම් කිසි හේතුවක් රහසක් තිබෙන්න පුළුවනි මේ නිබ්බාන කියන පදේ නිවීම කියන එක ගැන මධිකමක් ඇති වෙන්න ඇති ඒකට හේතුව හිතා ගන්න පුළුවන්. බොහෝ විට අපේ අටුවාචාරින් වහන්සේලාට ජීවත් වෙන්න සිද්ධ වුණේ ධාත්මණයින්ගේ මහා ගැඹුරු තර්ක මැදේ ඔවුන් නිතරම මේ ධර්මයට එල්ල කළ ප්‍රහාරය තමයි මේක උච්ඡේදවාදයක් කියන එක. මේ උච්ඡේදවාද චෝදනාවෙන් ගැලවීමට නම් මේ නිවන ටිකක් ලස්සන කරගන්න ඕන. මේක නිවීම කියන එක මදි. නිකම්ම නිවීමක් කියුවාම ඒකේ මොකක්ද අඩුපාඩුවක් තිබෙනවා. ඒක නිසා මේක ටිකක් කෙලින් කරලා ගන්න ඕන. ඉතින්තර මේ හට ගැනීමේදී නිමාව පෙන්නකොට කච්චියට පාළු ගතිය, මුස්පේන්දු ගතිය, තන්තරන් දෝෂයක් වෙනවා. විදසෙන් බව දන්නවා. නැත්නම් ඒක ඉස්මතු කරලා පෙන්වන්න ඒ තියෙන තනිකන් දෝෂේ තමයි ආගමම ආරෙන් වළක්වලා තියෙනවා. බෝධි පූජා කියලා පින්කම් කරලා කොහොම හරි කරලා මේ ආගම කරගෙන යනවා. හැබැයි මේ ආගම කරන්නේ නිවන දකින්නයි කියනකොට ඒ හැටි පස්සේ කරතයි අපි එතෙන් ඇවිල්ලා නැහැ තව. අර මුල් ටික කරමු කියනවා. ඉතින් මුල් ටිකම කර කර කර කර ඉන්නවා. එතකොට ඒ පැත්තට හැද්දැදෙනවා. එක එක පිළිත් හදා ගන්නවා සූත්‍ර හදා ගන්නවා මන්ත්‍ර යන්ත්‍ර හදා උහි කිව කිව කිව කිව ගත කරනවා නමුත් මේ සූත්‍රයේ කියන අන්තර්ගතේ ඒකම තියෙන තියෙන ඒක වැරද්දක් නෑ ඒක නෙමෙයි අපි දැන් කරන්නේ මුල් හරියට ඉතින් හැමදාම අර සමුදේ පැත්තට හිත ඇදලා ඉන්නවා. ඉතින් හැම ආගමකම තියෙන ආගම හතර ආකාරකින් පිළිගන්නේ. ඕනම ආගමක් හතර ආකාරකින් පිළිගනවා. ඒ මැක්ස් වෙබර් කියන එක නා ඒ ආගමක් පිළිගන්න හතර ආකාරයේ කතෝලික ආගමෙන් අරගෙන දැන් බුද්ධ ආගමට ඊගාට මොකද වෙන්නේ කියන එක කියලා තියෙනවා. ඊට අපි අපි දඟලුවාට තතමන දෙයක් නෑ ආගම පැත්තේ ගියොත් පිළිගෙනමමයි. පරිටිනවා බොහොම නැගලා යනවා. ලාභ සත්‍ය මොකද ඒකට මොනවාරි බෙර ගන්න තැන තියෙනකොට මිනිස්සු ඇදලා එනවනේ. ඔය සාමාන්‍ය කුළුප්පයක් කුරුමිනේ කාලේ වටනත් හිඟන්න හිටෙන් යනවා මේ මගුල් ගෙදරක් මේ ගාන පොලක් පෙන්නන්නේ කියලා. අපිත් කොල්ල කාලේ ওই ගොකොල කෙල්ලලා තිබුණොත් නෑදකව කරගෙන ගෙදෙට යනවා. උදේ කාලේ ඉන්න පුළුවන්. ඒ තමයි ආගම කියන්නේ. නැත්නම් ආගමේ පෙන්වන්න දන්නේ Nirodhi කියන එක ඒක කතා කරන්නේ නැහැ. ඒ නිසා බුද්ධ අහලක් කාලයක් යනවා. කාලය කියලා ඉතින් ඒකෙම නැති වෙනවා. ලාභ සත්කාර වැඩි වුණාට පස්සේ දැනගන්නේ දැන් හරි. ඔය ඉවරයි. ඊට පස්සේ ඉවරයි. මේ කවුරුරි මේක හමාර පැත්ත බලන්නේ කියන්නේ කතෝලික ආගමෙන් නිවන තියෙනවා. ඒකත් හමාර වෙනවා. මුස්ලිම් ආගමෙන් නිවන තියෙනවා. ඒගොල්ලෝ මේ නැගලා යන වෙලාව. හින්දු ආගමෙන් නිවනක් නිවන කියන්නේ වීමක්, ඉවර වීමක්. ඒක තියෙනවා ලද්දාම්දා නිබ්බුතින් බුද්ධමාන. නිකන් ලැබෙද මේ නිවන පහනක් නෙවී යන්නා ඒ පහන පස්සට නෙවෙනවා. ඉතින් ඒක අපි කැමති නෑ. අපි කියන්නේ බුද්ධහම වැටෙන්න දෙන්න බෑ. මේ ළඟා හිටවන්න. ළඟා හිටවන්නේ මොකද්ද? ඒකේ අවසාන ඵලයේ නිවන නම් ඒක ගැන කතා කරන්නේ නැතුව කතා කරන තාක්කල් ලස්සන. මුන්න හතර තාක්කල් ලස්සනයි පස්සේ එළිය දාන්න නැතුව. ගන්න ඕන නන්නවල පස්සේ එළිය. ඉතින් මේ ධර්මතාවයට අපි කියන ෆිලොසොෆි කියලා. එහෙම නැත්නම් දර්ශනය කියලා කියන්නේ දර්ශනයක් මේකේ තියෙනවා. ඒ දර්ශනය ඔය ආගමට කැමති. ආගම කැමති නැහැ. කැමති නැහැ කියන්නේ ඒකට ඒගොල්ලෝ බවාගෙන කන්න බෑ. එන්න ලොකු සංසින්න කාලේ කියනකොට දාන එක එක කියලා. මොන ජීගරි කාට හරි කූණියමක් ආව ළමෙක් මරනොත් ගෙදරක ගින්නක් කරගද දානයක් දෙනවා. නිසා ශ්‍රද්ධාව වඩන්න ඕන නම් දානය පියසනයක් දෙන්න ඕන. ඉසුරු උන්ට දාන දෙනවා. මේ හිටිය දේවාල පුල්ලියේ උන් දේවාලයක් කරන්නේ. ඉතින් කාට හරි ඔය ගෑණි මේ මිනිහ පස්සේ ගියාට අතක් වටනවා කොල්ල මරනවා. රිමිටන් දේවාලට අරිලා ආවා. ඉතින් මේව නැති වෙච්චාම ඒ කපුවා ඒ ගෙදර මිනිහොල්ලක් තියෙනවා. ඒකට දුම්මල ගහලා ඒක පැත්තකට හරවලා දෙයියන්ට තිත්ත කුණුවරේ මර රෙද්දක්ද කන්නේ මේ මේ පැත්තට ගිහිල්ලා ගෙන ගියා දීපිය. දැන් ආවේ මොනවද ඒක හොකන්නේ උඹට තේරෙන්නේ නැද්ද මේ කරබරය ගෙනල්ලා ගෙනත් දුන්නල කකා ඉඳලා ඒකට හොන්දටම බයි. දැන් මිනිහොල්ලෝ තියෙන ආහාරවල තියෙන ටික දවසක් යනකොට මේ පැත්තේ දත් ගලවන්න කට්ටිය එනවා. ඒතර දෙයියෝ ගාඩ ගිහිල්ලා ගෙනයි 10 14 වෙනිදාලා සමාවෙන්න. අරකයි මේකයි දැන් බඩු ෂුවර්. කියලා ඒකට වෙනම පූජාවක් තියෙනවා කරදර නැත්තම් කරදර දෙන්න. ඒ නිසා ලෝකේ දුක දීලා තියෙන හරිය දීලා තියෙන ආගමෙන් කියලා මේ කාල් මාක්ස් කියනවා. මොකද ඒක ලෝක සාමයේ ප්‍රවේශමෙන් කියනවා. දුක් උපනිෂා සද්දා. සද්දා වැඩෙන්නේ දුක වැඩි වෙච්ච තරමට. ඒ නිසා කාටවත් සද්දා ඇති කරන්න එපා භයානකයි. සද්දා ඇති කරන දුක වැඩි කරන්නේ. ඊය කතා කරනකොට ඉවන් කියන මනුස්සය නෑ නෝ නෝවා. විකසාකල කියනවා මනුස්සයට නිතරම ව්‍යසනයක් අවශ්‍යයි. ව්‍යසනයෙන් පස්සේ තමයි මනුස්සය කල්පිතකම් පෙන්කෙන්නේ. මේ ලෝකේ <clears throat> මනුස්සය වෙන්තේ ව්‍යසනය ළඟදී වෙනා එකක් දැන්. දැන් සුනාමිය ආවට පස්සේ ඔක්කොම උනන්දු වෙනවා. ඒකේ මොකක් හරි ව්‍යසන හිත අපි ඇත්තටම සද්ධාව කියලා බලාපොරොත්තු වෙන ව්‍යසනය කියන්නේ මේ තියෙන දුක බලලා එදා එදා එන දුක බලලා තමයි සද්ධාව ඇති කරගන්න පුළුවන් නම් අය විශේෂ ව්‍යසන ඕනේ නෑ. අසල්ගේක සොරකම් කිය දවසක කෝල්සිතෙන් ඉන්නේ තම ගේරක කියලා මේ කාලත්‍යයන දුක බලයකට සම්බන්ධ වෙන්නේ කියලා අහන්නේ මාසත් තියෙන දුක උදව් කරන්න. ඒකල ගන්න ගන්න කාරණා ඇවිල්ලා සත්‍යවන්ත වෙන්නේ. අතක්කුඩටත් යන භාවනා කරත් ඕක වෙන්නේ නැහැ. දුකට පත්‍චිච කෙනෙක් කියනවනේ ඒක පොඩ්ඩක් හදා බෙදා ගන්න. ඒක තමයි බාහිර දුක තේරෙන්නේ. ඒකට තේරෙන ඔබෝක ඔබට ඔක ආවන. දැන් පේනවනේ මම සොකොච්චර තැවෙනවාද කියලා පුළුවන් තරම් බෙදාගන්න. හදාගන්න. ඉතින් ඔය ලම්පා විපස්සනාන බයසක හමුදුගෙන තියාගෙන තුන්නමක් උපස්ථාන කරනවා දකින්න ආසයි. මුතුම ආසාවක් තියෙනවා මම ඉදත් කියලා කිව්වනේ මම සාදු කියනවා මට පුළුවන් නම් මම මේ දේ කරනවා. හැමතැනම බෙච්චෝස් ඇවිල්ලා. කුටුවට ඉන්නේ. අර ස්වාමීන් වහන්සේලා හොදනවා, කවනවා, පොනවා ඉතින් මට දෙපැත්තම දිගේ ලෝකේ ඉන්නේ කියලා. උකට චොක්කන්න බෑ. නිසා කාටරි දුකක් ආවම මට කියන්නේ මේ තමයි දුක්ඛ සත්‍ය කියන්නේ. අපි මට ඒක නෝ මම පින් කරලා තියෙන්නේ මම භාවනා කරනවා මට නෝ ඒව එහෙම වෙන්නේ නැහැ. ඒක තේරුම් අරගන්න අපිට ඒකට දුකට ප්‍රයෝජනෙ සලකලා නම් වීමේ ගැටයක් තියෙනවා. ආගම කියන්නේ නෑ නම්බුලට එහෙම දෙයක් නෑ බුලා කුලස උසස් කුලී උපදිනවා රජවංශයේ උපදිනවා සීල ලැබූ සම්පත් ඔක්කොම ලැබෙන පිනට කාලෙල හිටව නෑ ඉඳලා මොකද කරන්නේ රජවිලා මොකද කරන්නේ ආයෙත් මගයක් උපදන් පින්ක පව් කරපියව අපි ඉල්ලන දේ ලැබුණාට පස්සේ ඊට පස්සේ බව තමයි හම්බ වෙන්නේ. ඒ කියන්නේ මේ දැන් හදලා තියෙන රජකම. දැන් ක්ෂණ සම්පත් ලැබිලා තියෙන දැන් ওই පේන දුක, Taman තියෙන දුක, බාහිරින් දුකට හොඳට සාදර වෙලා බලන්න. මේ කකුල රිදෙනවා. ඔව්. මේ රිදෙ ටික දිහා බලන්න. මේ මේ දුක් වෙන්නේ ඇයි කියලා. ඒ තමයි දුක්ඛ සත්‍ය අවබෝධ කරන්නේ බෑ. දුක මේක නැත්තම් නිවන දකින්න පුළුවන් කියලා කමටහන් වාර්තාලිය. මේ කකුල වේදන නැත්තම් ෂෝක් එකට මට හයි හයි මොනවද කියන්නේ ඉන්ටර්කූලර් එකේම කෙලිම නිවන් යන්න තිබ්බා. හයිවේ කියපු නිවන්ට මේ ප්‍රශ්නේ තියෙන මේ කකුලක් සෙට්ටි. කකුලක් සෙට් නෑ හති නැත්තම්. හති කියන තැන කකුලක් සෙට්ටි. උන්නේ කකුලක් සෙට් එක නිවනට මාර්ගයක් කරගත්තා නම් අපි කියනවා නිරෝධයේ දක්නාසුලුව ගත කරන අනිවාර්ය භාෂා ක්‍රමය. ඒ ඉදිරිපත් කිරීම ඉගෙන ගත්ත ගමන් ඕනෙම නෙන්නේ. කොයි දුකක් ආවත් තමයි දුක් පෙන්ජයි කියලා නරක දුකක් ආවම හොඳට සාකච්ඡා කරගෙන ඉතින් ඕක දරන්න පුළුවන් අතප්පයක් කරලා නැහැ නේ. ඔය සතිය කියන බව තුනක් කරගන්න. මේ අප්ප කරන්න බෑ අප්ප සතිය නෑ අප්ප කියලා නෑ නෑ බලන්න පොඩ්ඩ බෑන සතියෙන් ඕක වහනවා ඒක ලොකු දාන කියලා ඔය ලැහැතිලා යන්න වань දවස් නිදිමතට දුකට ඒක දුකක් වෙන්නේ අන්නේ වෙනස ආඝාත මේ වෙනස යෝගාවචරය දන්නේ නැති තාක්කල් යෝගාවචරය ආගමට කැමති වෙනවා ධර්මයට අකමැති මේ ධර්මයේ තේරුම් ගත්තට පස්සේ වෙනවා ආගම මෙතෙක් කලකට පොඩි දරුවා කරවල් පෙන්වන්න වගේ නලව නලව කියන්නේ හිටියද සත්‍ය පෙන්නලා නෑ නරක නෑ ඒක තිබිච්චාවයි ඒගොල්ලන්ට ඒක කරගන්න දෙන්න අපිට වෙන වැඩ තියෙනවා බාපට වෙලා යනවා බාප යන්න අපිට වැඩක් තියෙනවා බාපලා පිටත් කරලා වැඩේට පයින් එකයි තියෙන්නේ ඒක කල යුත්තක් ඒ නිසා ඒ වාතෙන් ගින්න අරගෙන ගියාට පස්සේ ගින්න කිලට මොකද වෙන්නේ තාපයක් තියෙනවා තාපේ ආපුතන්න තාපේ යනවා තේජෝ ධාතුව තිබුණ තැන යනවා අර ගින්නක් වශයෙන් භූත ස්වභාවේ නෑ අභූත භාවයට යනවා භූතේම අභූතේ වෙනවා අභූතේ භූතේ වෙන ඕන ලකායි ගින්නක් ඇතිවීමේ තත්ත්වේ නැති වෙන්නේ ගින්නක් නෑ නැත ඇති වෙන්න පුළුවන් මෙතන නෑ මොකද උනේ ආන්නේ වගේ මේ හුස්ම ගෙවුනාට පස්සේ මොකද උනේ අජත්ත දේ බාහිරට ගියා දැනෙන් දෙනවා දැන දැන ගියා ඒක පිළිබඳව හොයන්න ගත්තොත් ඒක පිළිබඳව අවදි වෙන්න ගත්තොත් සතිය වැඩෙනවා පන්දිස්වාංශ කියනවා හිතා ගන්න බැරි වෙයි හැබැයි ඒක නොදන්න ශේෂ්ඨකෙ ඉන්නේ ඒකට අපි හිත බයයි ඒ මොකද ඒ තරම් ගොඩක් අපි දන්නේ නැහැ. ඉන්නේ ටික පැත්තක දාලා මෙන්න දන්න දේ ටික දාන්න ළමයින්ද ලේසි, අහිංසක මිනිසුන්ට ලේසි, මේ නිහතමානී අයට ලේසි. ඉතින් ඒකට නිවන උපේන දෙයක් නෙවෙයි හැම වෙලාවෙම තියෙන එකක්. ඒක නොදකින්න තියෙන ප්‍රාර්ථනාව අයින් කරලා ඒක දකින්න. වැයවීම දකින්න බලන් පටන් අරගත්තා නම් ඥාන සංසේ සෑහෙන මේ අත්තු දල් දෙනවා. උපමා දෙනවා, අලංකාර දෙනවා. නමුත් ඒක මේ එළඹ පෙළඹ වාසිය කෙරුවේ නැත්නම් ඔය බණ හුවත් වැඩක් වෙන්නේ නැහැ. නිවන දිදෙච්ච වෙලද අතු කරක් වැඩක් වෙන්නේ නැහැ. නමුත් මේ පිටිස ඒකට සතම් පාට කියන කට්ටිය. සන්නා වැඳගත්ත කට්ටිය. යුදුබඳ පෙළඹිච්ච කට්ටිය කරුණා කරලා පැමිණිසුත් පැනිදායි. මොකක් හරි ගෙවෙන තැනයි මට මේ බලන්න ඕනලා තියෙන හට ගන්න තැනට අනේක සූස්තියක් ආතල් එකක් හැබැයික්. ඒ හරහා ඒකේ හමාරේ බලන්න. අන්නේ ඒ ඒ මාරු ඇතිවීම සඳහා ගින්න උපමාවත් අපිට ගන්න පුළුවන්. මේක ගොඩක් උපමා කියලා. මම හිතනවා අපි මෙතනින් අපි සාකච්ඡාව නතර කරනවා. ඒ නිසා මෙතෙක් කරගෙන ගිය වැඩේ පැමිණෙන ඕනම දෙයකට විරුද්ධ නොවි බැලීමේ අවදි භාවය සතිය තව තවත් දියුණු වේවා කියලා ප්‍රාර්ථනා කරමින් අපි සාකච්ඡාව උපරිම දවසට සමාප්ත කරනවා. අපි මේකෙන් යම් තාක් යම් ආකාරයක කුසලයක් ඇති කරගත්තා නම් ඒ කුසලය ඊට මාස 3කට කලින් අභාව ප්‍රාප්තෙච්ච අපගේ කල්යාණ මිත්‍රන් වහන්සේ ගුරුන් වහන්සේ ඒ කටුකුරුන්දේ ස්වාමීන් වහන්සේ ඉන්න තැන සිට මේක අහලා සතුටු සිත්පත පහල කරගෙන සාසු කියලා පින් අනුමෝදන් වෙත්වා කියලා අපි සතුටුසන්නේ සාදු පාරක් පවත්වනවා ඥාතින් විනේ සාදු පාරක් පවත්වනවා අපිත් මේ විවිධාකාරයෙන් උපයාස ප්‍රයගන්නන ලද්ද මේ කුසලය අපාවගේ නිවන පිණසම නිවී යෑම පිණසම ඒකාන්තයෙන් හේතු වාසනා වේවා කියන අදහසින් එක්තාවතා දාටි ගාථා සත්‍යයනාට පිළිගන්නවා ඉස්තාවතාචංගම්මේහි සම්පතං පුඤ්ඤ සම්පතං සබ්බේ දීවානුමෝදන්තු ඉස්තාවතාචංගම්මේහි සම්පතං පුඤ්ඤ සම්පතං සබ්බේ භූතානුමෝදන්තු ඉස්තාවතාචංගම්මේහි සම්පතං පුඤ්ඤ සම්පතං සබ්බේ සත්තානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධා ආකාදත්තා චුම්මත්තා දීවානාගා මහිත්‍තික පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං ආකාසත්තා චුම්මත්තා දීවානාගා මහිත්‍තික පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ආකාසත්තා චුම්මත්තා දීවානාගා මහිත්‍තික පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ඉදංගෝ ඥාති නං හෝතු ඉදංගෝ ඥාති නං හෝතු සුඛිතා ඥාතියෝ ඉදංගෝ ඥාති නං හෝතු ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාදමෝ සතං සමාදමෝ හෝතු යාව නිපාන පත්‍තිය ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාදමෝ සතං සමාගමෝ හොතු හිනා පුඤ්ඤ කම්මේන මාමේ පාන සමාගමෝ සතං සමාගමෝ හොතු සාදු සාදු සාදු නැහැ. සුවපත් වෙත්වා කමාව දැන් මතක් කින් දෙකක් තියෙන එකක් තමයි අපි මෙතනදීම තව ස්වල්ප වේලාවකින් ඉංග්‍රීසි මාධ්‍යයෙන් ධර්ම සාකච්ඡාවක් පවත්වනවා කැමති කෙනෙක් ඒක නතරුනාට කමන්නේ ඒක එක දෙක ඒ කෑගල යන තුන ගමන් නතර වෙච්ච නිසා අද අවස්වර්ගයේ වැඩමුළුවට වැඩවලට මම එනවා කියන එක පල්ලයට පණිවිඩයක් කියන්නේ. හොඳයි.